ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තුන්වෙනි දවසටත් අද ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන ඊ අපේ ඉතුරු වෙච්ච ප්‍රශ්න ටිකුත් තියෙනවා. ඉතින් අපි ඊයේ වෙච්ච අඩුපාඩුව නිසා ඒ ප්‍රශ්න වලට මූලිකත්වය දීලා වැඩ පිළිවෙල ආරම්භ කරමු. ඉතින් අපි ගෞරවනීය ස්වාමීන් ආර්දනා ස්වාමීන් ආරාධනා කරමු ලිඛිතපත් සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දින විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉන්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ වම් පාය දකුණු පාය ආදී ලෙස අප ආරම්භ කරන සක්මන් භාවනාව තුළින් පියවරෙන් පියවර අපගේ බෝධිපාක්ෂික ධර්ම වැඩි සක්කාය දිට්ඨිය දුරවන ආකාරය අපට පහදා දෙන සේක්වා දෙවෙනි ප්‍රශ්නය ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම තුලින් පියවරෙන් පියවර බෝධිපාක්ෂික ධර්ම වැඩි සක්කාය දිට්ඨිය දුරවන ආකාරය පහදා දෙන සේක්වා තුන්වෙනි ප්‍රශ්නත් ඒකටම සම්බන්ධයි පිම්බීම හැකිලිම තුලින් පියවරෙන් පියවර බෝධිපාක්ෂික ධර්ම වැඩි සක්කාය දිට්ඨිය දුරවන ආකාරය පහදා දෙන සේක්වා මේකට ඇත්තටම ඍජු කෙටි උත්තරයක් සැපෙන්නේ ආනාපාන සති සූත්‍රයෙන් ਸਰවචනංශේ පෙන්වනවා සත්‍යපට්ඨාන සූත්‍රය වගේමයි මජ්ක්‍ධිම නිකායම සඳහන් වෙලා තියෙන්නේ යම් කිසි කෙනෙක් තමන්ගේ කාය මුල් කරගෙන සක්මන් කරන වෙලාවේදී හෝ ඉඳගෙන ඉන්න වෙලාවේදී කායේ කායano බලනාසුළු ගතිය මුල් කරගෙන පුළුවන් වුණොත් කෙනෙකුට මේ කායික ක්‍රියාවලිය අනුව ඊට පැවැත්වීම නිසා මෙව අපිට වැටහෙන්නේ විඳීමක් හැටියට බව. වේදනාවක් වශයෙන් බව. සුඛ හෝ දුක්ඛ වේදනාවක් විදිහට තමයි හුස්ම ගන්න බව. එනත්තම් පිම්බි බැකිලිම තවම දක්න වැටෙන්නේ කියලා අර කායික ක්‍රියාවලිය වැටහෙන විඳින හැටි වේදනාව. හිත යොමු වුණා නම් ඒ විඳීම් අනුව තමයි අපේ හිත සංකිට වික්කිට වශයෙන් රාග විරාග වශයෙන් හිත වැඩ කරන හැටි ඒ ඒ එන සංඥා ටිකෙන් තමයි සක්මන වශයෙන් හෝ පිම්බි මැකිලින් වශයෙන් හෝ ආනපන වශයෙන් කරනවා. ඒ අනුව අපිට කවදා හරි මේ ඇහෙන් රූප බලන එක කනෙන් සද්ධාහන එක ආදී වගේ දේවල් වලත් මෙච්චරමයි සිද්ධ වෙන්නේ. බාහිර ස්ථානයක් සහ අභ්‍යන්තර ස්ථානයක් ගැටීමක් සිද්ධ වෙනවා. පොළව වැවිලා අයි සංවේදී ස්ථානයේ වදිනකොට එතන ඇති වෙන දැනීම නිසා හිත එහි තියෙනවන්නම් මේ කාර්මණු කරන හිතේ මනාපමනා පහළ වෙනවා. මේ වගේම තමයි රූපයක් ඇවිල්ලා එහි වදිනකොට කනට සද්දයක් ඇහෙන වෙලාවේ අර ක්‍රියාවලිය වගේමයි හැබැයි අර කය සහ පඩවි ධාතුව කය සහ වායු පොට්ටබ ධාතුව එක හරි ලේසි පටන් අරගන්න. ඒක ඉතින් සරුවචනාංශ ගොඩක්කල් පරිවේෂණ කරලා සාරාංශික කල්පරක්ෂයක් පරිවේෂණ කරලා පෙන්නනවා. ඊට පස්සේ ඒක වේදනා වශයෙන්, චිත්ත වශයෙන්, ධම්ම වශයෙන් වැඩෙනවා නම් අතරමැදි අවස්ථාල් පෙන්වන්නේ සරෝජන්සේ කෙලින්ම ඒක සත්‍ය බොජ්ජංග ධර්ම වැඩිවීමට හේතු වෙනවයි කියලා ඒ ආනාපාන සති සූත්‍රය පෙන්නනවා. සාමාන්‍යයෙන් නම් කියන්නේ බෝධිපාක්ෂික ධර්ම කියවම ඔය හතරත් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන බොජ්ජංග සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලාත් කියනවානේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මේ සතර සත්‍යපට්ඨානේ වෙන්නකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩනවා. සතර සම්‍යක් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර ඉද්ධිපාද පංචේන්ද්‍රිය පංච බල බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ආනාපාන සති සූත්‍රය ඊට වඩා බොහොම කෙටි පාරක් පෙන්නනවා. මේ කයෙහි මේ ටික දැකලා ඒ හරහා ඉදිරිපත් කරොත් කෙලීම බොජ්ජංග ධර්ම වලට යනවා. බොජ්ජංග ධර්ම වලින් ආර්ය අෂ්ටාංග මාර්ගයට යනවා. ඉතින් ඒක නිසා අර මේ භාවනාවක මේ පයේ ඇවිදීම, හුස්ම ගැනීම, පිම්බීම හැකිලිම වගේ දෙයක් මත හිතේදීමෙන් ගැඹුරක් තියනවාද? එහෙම නැත්නම් එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියන එක ඉදිරිපත් කරන අරමුණ සරල වෙන්න වෙන්න සැකයක් මතුවෙනවා. එතකොට හිතනවා නෑ නෑ ඔය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න සංස්කෘත සූත්‍ර වගේක් ඇති ඒව කටපාඩම් කරනකොට විතරයි ඔන්න භාවනාව වැඩේ. එහෙනම් අපි දන්නේ නැති මොකක් හරි තියෙන්න ඕනේ. ඒක තමයි භාවනා වැඩෙන්නේ කියලා අපි අපේ ළඟ තියෙන මා ගුඩ গুপ্ত අදහස් වර්ගයක් තියෙනවා. අන්නේ ටික කඩලා දාන එක තමයි මහසී සායද සාංශ කරපු දේ එකට එක මේකේ තියෙන්නේ. හුස්මක් ගන්න වෙලාවේ එක හුස්මක් දැක්කොත් ඊට වැඩි හුස්ම දෙකක් බලනකොට ආනිසංශ වැඩි. තුනක්, හතරක්, පහක්, හයක්. ඒ නිසා මේකේ තියෙන තන්නේ කර විද්‍යානුකූල විදුරු ගතියක් තියෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් හිත කයෙහි හෝ පයෙහි හෝ තියාගෙන හිතෙහි නඩත්තු කරලා ඒක වැඩි කරන්න බලන්න. වැඩි කරනකොට මේ වගේ සැකයක් එනවා. ඒක නැති කරන්නයි මේ සුතමේ ඥානයක් අපි දවස පුරාම පැයක් කරගෙන කතා කරන්නේ. ඒකට තවත් ඇති වෙන තේරුම් බේරුම් ගැනීම තමයි මේ වගේ සාකච්ඡානුග්‍රහිතයක් කරලා ඒක වෙනවා ඇදහිල්ලෙන් කරන්න. කරගෙන යනකොට කවදද ඒකත් ඕනනම් මේ හතර ප්‍රශ්න අහන්න පුළුවන්. කවදද Tamanට තේරෙන්නේ මේ මේක වැඩිමේ පැහැදිලි වෙනසක් වෙනවද කියලා. ඊයේ වෙනද බොහොම ලස්සන දිගේ ඉතිහාස කතාවක් තියෙනවා. ඒ 1980 විතර වගේ මුද්‍රණය වුණේ කැනඩාවේ ගුවන්විදුලි සංස්ථාවෙන්. ඒ කැනඩාවේ ඉඳලා තියෙනවා මම කියන්න ගියා වෙන්නේ පැයකට ඉවර කරන්න හම්බ වෙන්නේ ඒකයි. කැනඩාවේ ඉඳලා තියෙන ඔලිම්පික් දිරන්න පුළුවන් මට්ටමේ පිහිනුම් සූර්යයක්. එයා බොහොම ඒ කාන්තියම දැන ඉඳලා තියෙනවා රටේ පළවෙනියා වෙනවා පිහිනුම් තරඟයට යනවා ඔලිම්පික්. නමුත් මූලික තරඟයකදී පීනනකොට අර ඒ පීනන තටාකේ දෙපැත්තේ වෙන් කරන රේඛා දෙකක් තියෙනවා. ඒක පාවෙන්න හදපු එකක්. ඒකේ අත වැදුනොත් අවුල්. මෙයා පීනනට අත වදින්න. තරඟෙන් අවලංගු වෙනවා. ජාතික මට්ටමේ දිනා ගන්නත් බැරි වෙනවා. අවුරුදු 3ක් එක දිගට අඬ අඬ ඉඳලා තියෙනවා. එයාට ජාතික වශයෙන් පුහුණු කරොත් මොන විදියකින්වත් මේ අම්මඩිගේ හිත හදාන්න බෑ ෆුල් ડિප්‍රෙස්. එතකොට පණිඩක් ඇවිල්ලා තියෙනවා ඇමරිකන් කණ්ඩායමක් කරනවා දලලැමතුමා හම්බෙන්න. ඒ ගියාට පස්සේ භාවනා ක්‍රමයක් හොයනවා කියලා පුහුණු කරුට. පුහුණු කරු කතා කරලා බලනකොට ගිය කණ්ඩායම ටිබෙට් රටේ සාර්ථක වෙලා නැහැ. ඊට පස්සේ ඒ කට්ටිය ඇමරිකාට ගෙනල්ලා කරනකොට මේ ඉස්ලාම් භාවනා ක්‍රමය මේ අපි කරන භාවනා ක්‍රමය ඇමරිකාට ගිය හැටි. ඇමරිකාව කරපු වහාම භාවනා කරන කරන වෙලාවේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් ඇතුළට දාලා මොළේ ක්‍රියාත්මක වෙන හැටි බැලුවා. බලලා භාවනා කරන කෙනාට මගේ භාවනා නිසා මගේ ක්‍රියාකාරකම් මගේ මොළේ මගේ රුචි අරුචිකම් වෙනස් වෙන කොච්චර කල් යනවද කියලා පරිශන කරා මොකද මේ ප්‍රශ්නේ ඇමරිකන් ප්‍රශ්නයක්. ඉල්ලුම සැපීම ප්‍රශ්නයක් වෙන මොකට විතර ගණන් දෙන මට කියක් දෙනවා. හොහුක තමයි ඉතින් මිනිස්යාගේ ක්‍රමය. අරගොල්ල දැක්ක මාස 3ක් එක දිගට භාවනා කරනකොට මුලේ පැහැදිලි වර්ධනයක් වෙනවා. ඇමරිකාට ඒකට හම්බුණා ටිබෙටන් ජාතික තුන් දෙනෙක් බෑ බෑ බෑ කියලා දලයිලා මතුමාට ඒ තුන් දෙනාගෙන් දෙන්නෙක්ම භාවනා කරලා කරලා කරලා කරලා ඒගොල්ලන්ගේ වම් මොලේ ක්‍රියාකාරකම් අඩු වෙලා දකුණු මොලේ ක්‍රියාකාරකම් වැඩි වෙලා. ඒක ඇමරිකාව දැක්ක පළවෙනි වතාව. අපි සියලු දෙනාගම ක්‍රියාත්මක වෙන්නේ වම් මොලේ විතරයි. දකුණු මොලේ කවදාකවත් වැඩ කරන්නේ අර දෙන්නගේ තුන් දෙනාගේ දෙන්නේගේ දකුණු මොලේ වමට වැඩිය වැඩ කරනවා. ඒ කට්ටිය කවදාකවත් කවුරුත් එක්ක කතා බහක් නැහැ. භාවනා කරනවා අඩු ගන්න පරිවේශනයකට එන්නවත් කැමති නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ විශාල වශයෙන් ප්‍රසිද්ධ කරා. ඊට පස්සේ ඇමරිකාට තියෙන ප්‍රශ්නේ තමයි මාස 3ක් කවුද භාවනා කරන්නේ පරිේශණයක මට්ටමේ. ඊට පස්සේ ඒගොල්ලෝ බැලුවා සියලු පහසුකම් තයිතව අඩුම ප්‍රමාණයකින් මේක කරන්න ගියොත් දවස් 10 භාවනා 3ක් කරොත් ඒ කෙනෙකුට සාමාන්‍ය හැඟීමක් ගන්න පුළුවන් කියලා පරිේශණය එක අඩු කරා කෙනෙකුට හිත ගන්න. දවස් 10 භාවනා 3ක් කියන්නේ මේකේ භාවනා 3ක්. ඇමරිකාවේ කරන්න බෑ. ඊට පස්සේ ඒගොල්ලෝ තවත් අඩු කරලා මේකට උනන්දු කීප දෙනෙක් අරගෙන දවස් 10 භාවනාවක් කරලා බැලුවා සියලු පහසුකම් දීලා ඒ කෙනත් මේකට කැමති කෙනෙක් එයාට විශ්වාසයක් ඇති වෙයිද කියලා. දල වශයෙන් කරන දවස් 10ක්වත් කරන්න ඕනේ කියලා රිසර්ච් පේපර් එක පබ්ලිෂ් කරා. ඒ කියන්නේ වාර්තාව පබ්ලිෂ් කරනකොට අර මනුස්සයා ගිහිල්ලා ජාතික පුහුණු කරු අර ගෑනු කරන්න දීලා තියෙනවා. දීලා කියන තුනක් එපා. ආ දැන් ඉන්නේ ෆුල් ડિප්‍රෙෂන් එක දවස් 10 රිට්‍රීට් එකට යන් කියලා. දවස් 10 යනකොටම අර මිනිස්සයා අර ජාතික මට්ටමේ හිටපු කෙනාගේ වැය හිත වැටලා තිබුණ එකනාගේ සම්පූර්ණ හිත හැදිලා නැවත තරඟෙට ඉදිරිපත් වෙන්න තරමට හැදිලා ගිහිල්ලා ජාතික මට්ටමින් දිනුව දවසේ ගුවන්විදුලි සංස්ථාන් ගිහලා යාව ඉන්ටර්විව් කරනවා. සම්මක පරීක්ෂණ කරනකොට කියනවා මේ දවස් 10 ගිරුවට පස්සේ මගේ හැම හැකියාවක්ම මතුණා. මම දවස් 7ට යනවා. ඔලිම්පික් ගියාට පස්සේ මම පේනුණත් කමන්නේ. ගියත් ලොකු දෙයක් කියලා. ඒත් ඒකෙන් තමයි මම ඉස්සල්ලාම දැනගත්තේ මේ භාවනා කරන අපි හැම වෙලාවෙම අපිට මේ දේ ලැබෙයි කියලා විශ්වාසද තියනවද කියලා මං හැරිලා බැලුවා. මයිදිහා. ඒතර මට මතකයි ධම්මික හමුතුර මට කියලා දෙනවා මේ භාවනාදී විතරක් ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. ප්‍රතිඵල අපේක්ෂා කිරීම තුච්චයි නිහිනයි කක්ඛා. ප්‍රතිඵල මේ අපේක්ෂා කිරීම හරහා තමයි මාරේ අපිව අල්ලගන්නේ. ඉතින් බණ්ඩිසාංශ කියන බුරුමේ ඔබට කරන්න පුළුවන් උපරිමේ කරපන්. උපරිම හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂා කරන්න එපා. ගේමට කැතයි. ගේමට කැතයි. නමුත් ඒක අපි එහෙම කිව්වට නතර වෙන්නේ නැහැ. විපාක ප්‍රශ්නේ තුන් සැරයක් වර්ණ කළා තියෙන්නේ. පියවර පියවර තිරුණ කොහොමද බොයිස් 40 බොයිස් පාක්ෂිය දාන වැඩේ. හුස්මක් හුස්මක් පාස කොහොමද සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ. පිම්බීමක් හැක්කිනක් පාස කොහොමද වැඩෙන්නේ කියන එක ඉතින් අපිට දල වශයෙන් කියලා ගේම වෙනවා කරලා බලමු කිය. ඒකට පණ්ඩිස්සංශ කියනවා අපේ අපේ සරුවච්චන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලා ශ්‍රද්ධාව ඇති වෙන කාරණා හතක් කියලා තියෙනවා. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණ සමතික්කමාය දුක්ඛ දෝමනස අත්තකමාය ඥායස අධිකමාය නිබ්බානස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන අද ලංකාවේ බුද්ධ ආගමට 100ට 100ක්ම මේක මතක නැතිල. නිසා බෞද්ධයන් ගැන මොකක් කියන්නේ බං. අබෞද්ධ ගැන කතා කරලා වැඩක් නෑ මේ සතිපට්ඨාන තියෙන ඒ කායන මාර්ගය මේකයි කියන එක ඒක කියන්න ගියාම ඒකටත් අභියෝග කරනවා. කොහොමද කියන්නේ ඒකායන මාර්ගය කියලා මම කිව්වේ නෑ ලොක්කා කිව්වේ. ලොක්කා කියලා තියෙන අවුරුදු 2600 කට ඉස්සෙල්ලා ඕගොල්ලෝ කටපාඩම් කරලා තියෙනවා. සකයි. ඒ තකකින් නරක ගන්න මේ තමයි ස්වභාවය ඒක තමයි. නමුත් ඒකට බුදුරජාණන්සේ භාවනා කියලා දෙන්නේ ඉස්සෙල්ලා සද්ධා පහළ වෙන්න කරුණු හයක් හතක් කියන එක ගැන ඒ බුරුම සාංශ කියන්නේ බුරුම් භාෂාවෙන් අප කර දුන් ගුරුකමක් වැරදී නැත ගාස්තු හරි ගියාම කිව්වත් ඇති කියලා ගන්න ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ පත්තරේ. හරි ගියාම ගාස්තු කියවීම ක්‍රමයට කරදුන් වශීකරකමක් වැරදි නැත. චිත්ත වසක සුවත දූපේ අසවල් හිමි. ආන් මේ වගේ බුදුහාමරමක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේක කරනකොට විශ්වාසයෙන් කරන්න විශ්වාසයෙන් නැතුණත් කමන්නේ කරලා බලන්න. කරලා බලන්න තමයි තේරෙයි මේ කයට හිත දාපු ගම. කයේ කරන ආස්වාද ප්‍රසආචෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණ කවදාවත් අකුසලයක් වෙන්නේ ඒකට බුදුජානනාංශය සඳහන් කරන්නේ අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. කායිත ඉත දාපිලාම ශෝක නොකරන තැනට යන්න පුළුවන්. අශෝක. විරජං රජස් නැහැ. ඛේමං මේක තමයි කාන්තාරය ඇවිදින අපිට තියෙන ക്ഷേම භූමිය ඒතම් මංගල මුත්තම. අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම නිසා ඒකට අපි කියනවා සත්තාන විසුද්ධිය කියලා ඒකේ අවසාන කෙලවරේ ඥායස්ස අධිකමාය කියලා තියෙන ඔය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සම්පාදනය වීම. ඊට පස්සේ නිබ්බාන සත්‍ය ක්‍රියාව. ඒක නිසා විශ්වාසය ඇති කර ගැනීම සඳහා මම මේ කතා කරන්නේ වැඩට බහැලා ඉන්න පිටිසක් අපි ඒ විශ්වාසයේ තිබ්බට මේක මාර්ගපාක්ෂික ප්‍රශ්නයක් බව මතක තියානින්න ක්‍රිෂ්ණමූර්තිතුමා කිව්වා මේක නාස්තික ප්‍රශ්නයක් කියලා. කවදාවත් ඉදිරියට ප්‍රශ්නයක් නෙවෙයි ඉදිරියට යනකොට ওই ප්‍රශ්න පැත්තක තියලා කරන දේ මුළු හදින්ම කරනවා. දෝතිම්ම කරනවා. සාදරෙන් කරනවා. වැරදුනත් අකුසල් වෙන්නේ නැහෙනි. සබ්බ පාපසා කරන සිද්ධ වෙනවනේ. අපි යනවා ඊගාවෙකට. ගෞරවනීය ස්වාමින් වහන්ස මා මෙච්චර කාලයක් තිස්සේ මගේ මෙම ප්‍රශ්නය දැන ගැනීම සඳහා කිසිවෙක් හමු නොවුණු බැවින් අද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම කාරණය පැහැදිලි කර දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම ආනාපාන සති භාවනාව කරගෙන යන අවස්ථාවේදී මගේ නාසයේ අග සහ නාසයේ මැද යන සහ උඩුතොලේ හොඳට හුස්ම ප්‍රකට වෙමින් සිටින අවස්ථාවේ පළමුවෙන් මහා සුළඟක් හමන්න පටන් ගත්තා. ගල් වැටි ගල් වැටි වැටෙන ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. පසුව එයින් නැගිට ගොස් කුටිය පිරිසිදු කර උපාධ්‍යයන් වහන්සේට දැහැත් පිළිගන්වා කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කොට නැවත භාවනාව පටන් ගත්තා. ටික වේලාවකින් මගේ ඉස්සරහින් යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා දැක්කා. මොහුගේ S2 හරි විශාලයි. කට දෙකොන මහා දත් දෙකක් පිට වී තිබුණා. කොණ්ඩේ එකට ගෙතිලයි තිබුණේ. ඔහු සිටියේ දනහිස් දෙක බිම තබාගෙන වැඳගෙනයි. පසුව මොහුට මම මෛත්‍රී කළා. ඊට පසු ඔහු අතුරුදහන් වුණා. ඊට පසුදා පටන් මෑතක් වනතෙක් බැලු බැලු අත ඔහුගේ මුහුණ පෙනෙන්න පටන් ගත්තා. ගෞරවනීය ස්වාමින්වහන්ස මාහට අනුකම්පා කර මෙයට හේතුව පහදා දෙනසේක්වා. හේතු වුණාට වැඩිය ඒ මූණ දකින හැම වෙලාවෙම මම සතිමත් වෙනවා කියන එක ගත්තනම් හරි හරි. හැම වෙලාවෙම පේනවා. ඊට පස්සේ මතක තියාගන්න මේක දකින හැම වෙලාවෙම මම සතිමත් වෙනවා. ඒ නිසා මේ ඇවිල්ලා තියෙන්නේ මගේ මැරිච්ච අම්මා හරි තාත්තා හරි මට සතිමත් කරන්න කියලා. ඒ එන දේ අරමුණු කරකපුවාමයි මෛත්‍රී කරන්නත් යන්න එපා. ඒකත් එක්ක හරි අමාරුයි. මෛත්‍රී කරනට වැඩිය Tamanට මෛත්‍රී කරගන්න එක හොඳයි. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. මෛත්‍රී වඩන කෙනාට කවුරු හරි හතුරුකමක් කරන්න ගියත්, කෙනෙහිලක් කරන්න ගියත්, Tamanගේ මෛත්‍රිය කැඩලා නැත්තාකල් කඩුවක් දෙකට නමන කෙනෙකුට සිද්ධ වෙන්නේ දේ එයාට සිද්ධ වෙනවා කියන්නේ. එයා අත කපා ගන්න. Taman කරන්න තියෙන්නේ මම දැන් මෙතන මම වාඩි වෙලා ඉන්නවා. මම බොහොම සතුටින් ඉන්නේ. අනුන්ට මෛත්‍රී කරනකොට ඒක කෙරෙන්නේ ද්වේෂයෙන්ද ඒකේ කෙරෙන්නේ ඇත්තටම පිපිච්ච හදකින්ද කියලා කියන්න බෑ. නමුත් ඒ වෙනුවට මට කියන්න පුළුවන් මට දැන් ආරක්ෂාව අවශ්‍යයි. මට ධර්ම ආරක්ෂාව අවශ්‍යයි නිසා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. මම සුවසේ වාඩිලා ඉන්නවා කියලා තමන්ට මෛත්‍රී කරගන්න එක හොඳයි. අනිත් එක මේ වගේ දෙයක් එනවනම් බලන්න ඒන හැම වෙලාවෙම වර්තමානට හිතේනවා. මම දැන් මෙතන ඉතින් ඒන හැම එකක්ම සාදර වුණොත් ඒන හැම චිත්තක්ෂණයකම නැත්තම් භාවනා කරන හැම වෙලාවෙම මේක මතුවෙනකොට ඒක සති නිමිත්තක් කරගන්නවා. භාවනා කරන කාරණාවක් කරගෙන කිරුවොත් අපිට පුළුවන් මේ එනේ ඕනේ යකෙක් හරි පැත්තට හරව ගන්න. ඔය සර්වචනන්තේ වැඩ ඉන කාලෙම මේ අම්බට්ට මානවකයාට කොහොමද මට මතක නැහැ හරියට කතාව. බුදුජානනාංශ ළඟට ගියාට පස්සේ ආවට පස්සේ මේ මිනිහයාට නෑ බුදුජානනාංශ පිරිනවම් පෑවට පස්සේ කතන්ද දෙකක් තියෙනවා. පෑවට පස්සේ මේ භාවනා කරන ආහමු කෙනෙක් එච්චර මේ කලෙලියක් නැතුව එතකොට මාර්යා පෙනී හිටලා කියනවා මම බුදුන් දැකලා තියෙනවා ඔබ වැඩේ හරියන්නේ නැහැ මේ කාලේ භාවනා කළ බෑ ඒ නිසා ඔක අසාර්ථක ප්‍රයත්නයක් කියලා ඊටසේ මේ ආනෝ කවුද කියලා මම මාර්යා කියලා ඉතින් ඊට පස්සේ මේ ආවතෝ පොඩි සෙල්ලම සෙල්ලම් කරා ඊට පස්සේ කියනවා අයියෝ කොච්චර වටිනවද ඔය දැක් අද්දුටුවක් නේ කතා කරන්නේ අනේ ඔයා දැක්කද අනේ මං ගැන අනුකම්පා කරලා මට සරුවච්චන්සේගේ රූපේ පොඩ්ඩක් මවලා පෙන්නන්න කියලා කියනකොට මාර රූපේ මවනවා. මවනකොට මේ අඳුරන විශාල සද්ධාාවක් ඇවිල්ලා ඒක මත භාවනා කරලා rahat වෙනවා. එදිරි මාරය පරාදයි. මාරය ආවත් වැඩක් කරගන්න. නිකන් අරින්න එපා. අර මනුස්සයලා එනකොට කියන්නේ හැමදාම එන්න මම ඔයා එන හැම වෙලාවෙම සතුටුපත් වෙනවා. ඒ ඒ ඒ ප්‍රයත්නේ දාපු ගමන් එහෙම නැත්නම් ප්‍රශ්නෙට මුහුණ දෙනවා කියලා මේකට කියන්නේ. මුහුණ දීපු ගමන් ওই ප්‍රශ්න ඕන ප්‍රශ්නක් වෙන විදිහ යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක බයමුසෝ කරන්නත් එපා, මෛත්‍රී කරන්න යන්නත් එපා. මේ දෙකම පట్టල නැතුව කරන වැඩ. තමන්ට මෛත්‍රී කරගන්න. මම දැන් මෙතන වාඩිලා ඉන්නවා. වාඩිලා ඉන්නකොට ඒක එක নানা ආකාර දේවල් එන්න ඉඩ තියෙනවා. ඒ එනකොට දැන් මම එදත් මතක් කරේ අර ඕපන් යුනිවර්සිටි කට්ටිය ඇවිල්ලා ඉංගින භාවනා කරනකොටම කොන්දේ අමාරුවක් වෙනවා. ඉඳ ගන්නකොටම කොන්දේ අමාරුවක් කරනවා. දැන් මොකද කරන්නේ? මම කො මේ කොන්දේ අමාරු තියෙනවයි කියලා කියන්නේ සතිය පිහිටව බවට ලකුණක්ද සතියට අරියාදුවක්ද? ඉස්ලාමීට මාත් ඇගෙනවා සතිය තියෙන බවට ලකුණක් නේ ස්වාමීන් වහන්සේ. මම කො එන කොන්දේ අමාරු වෙන්න මෙපාය. කොන්දේ නෙවෙයි බෙල්ලෙත් අමාරු වෙන්න කියන්නේ. වලලු කරෙත් අමාරු වෙන්න කියන්නේ. එනේ නමාරු වෙන්නලයි මම දැන් මෙතන කියන එක සාක්ෂාත් වෙනවා නම් අර පැමිණි දුක් පැනිරායි කියලා වෙස්සලාගත්ත සුභාසිංසනයක් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒකම අරමුණු කරනවා කියලා මේකට කියනවා. ඒක සති නිමිත්තක් කරගන්නවා. මේකට බය තාක් අපි දාස වෙනවා. අපි වාල් වෙනවා. එහෙම නැතුව මෛත්‍රී කරන්න කියන වක්‍ර මාර්ගෙ වුණාම ඊළඟ බෑ. ඉස්ලාම තමයි මෛත්‍රී කරන මම මේ ආපු එක නිමිත්තක් කරගෙන ඉදිරියට යන්න උත්සාහයක් කරලා බලන්න ඉඳ ගන්නකොට පරියන්කෙට ඉඳ ගන්නකොට නම් මේ කියන්නේ ඉඳ ගන්නකොටම ත්‍රිවිධ රත්නයේ වන්දනා කරලා ජීවිත පරිත්‍යාග කරන්න. සීලය ආවර්ජනය කළ ජීවිත පරිත්‍යාග කරන්න මම මේ බහින්නේ පරියන්කේට මම බුද්ධ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ මාගේ নমස්කාරය වේවා සීල ආර්යයන් වහන්සේලාට මාගේ নমස්කාරය වේවා මම මේ සීලක ඉඳලා වහින්නේ කියලා බැහැලා මතු වුණොත් ඒක සති නිමිත්ත කරගන්න කියන එකයි කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී සමහර අවස්ථාවල පෙරට වඩා වැඩිපුර සිත බාහිර අරමුණු ඔස්සේ දිගට විසිරෙන බවක් සිදු වෙනවා. එසේම භාවනාවට සම්බන්ධ කුමන හෝ ලැබූ උපදේශයක්, එයට අදාළ ගාතාවක්, දහම් පාඨයක් ගෙන දිගට කියවන ගතියක්, නැත්නම් දිගට විතර්ක කරන ගතියක් සාමාන්‍යයෙන් භාවනාවට හිඳ ගන්නා බොහෝ ආරවලදී සිදු වෙනවා. එවිට මම ඒ සඳහා භාවනාවෙන් ඉවත් වී සක්මන් කිරීම සිදු කරනවා. එසේ කිරීම සුදුසුද? සුදුසුමන් සුදුසුනම් සක්මන් කිරීමේ වේගයක් හෙමින්ද නැත්නම් සුපුරුදු සාමාන්‍ය ක්‍රමයට වඩා වේගවත් ලෙස පවතීද එහෙම වේගවත් ලෙස විය යුතුයද කියන ප්‍රශ්නය. පළවෙනිම කියන්න ඕනේ සක්මන් කෙරුවට පස්සේ අර කියන ප්‍රශ්නේ නැත්තම් ඒ කියන්නේ හිතවිලි වේ තියෙන ප්‍රශ්නේ අඩු වෙනවනම් එහෙම නැත්නම් අර පළපුරුදු ગાතා අඩු කරනවා ඒක ඇත්තටම පිළියමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක සඳහා මොකද්ද වේගය කියන එකට අපිට කියන්න තියෙන්නේ සක්මන් නොකර නැත්නම් සක්මන් වතයක් නැතුව මළුවේ එහාට මෙහාට ඇවිදින්න. විනාඩි 5ක් විතර ඇවිදලා බලන්න මගේ සාමාන්‍ය වේගය මොකද්ද? ඔච්චර තමයි වේගය. ඊට පස්සේ වම දකුණ වශයෙන් මෙනෙහි කරන නිසා අපි ළඟ හදපු විනාඩි 6ක විතර වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒ මොනක්ද දැනට පොඩි ළමයෙකුට උගන්නන්න හැටි. මම ඉල්ලා හිටනවා මේ උදේ මහත්තයට මේ ඒ විනාඩි 5යි 6යි ක්ලිප් එක දාලා දෙන්න. මොකද මේ වෙනකොට හැම සංගවංශනමක්ම ගිහියත් එක්කම ටිකක් මම කරලා තියෙනවා. ඒක දැකලා නැතුව ඒක දැක්කනම් තියේවි. ඒකේ ඔක්කොම අර මෙතෙක් තිබුණ අඩුපාඩුකම් ටික හැදෙන්න හොඳ පූර්ණ කමටහනක් වගේ තියෙනවා ඒකේ. ඒක තියෙන්නේ සාමාන්‍ය මිනිසෙකුට ඇවිදින ගමන් සතිය පිහිටීම සඳහා නමුත් ඊට ඉස්සෙල්ලා යන්න පුළුවන්. භාවනා කරපු කෙනෙකුට බාධා තුනක් එනවා. සද්ද බාධා, හිතවිලි බාධා සහ වේදනා බාධා. මේ චරිත තුනක්. මේ සද්ද බාධා වෙන එකකට හිතවිලි සහ වේදනා එන්නේ නැහැ. අර වැඩිම සද්දෙම තමයි. එක්ක හෘද වස්තු ගැහෙනවා තේිනවා නැත්නම් ඔල්ලෝසෝ ටිටි ගන්නවා තේිනවා නැත්නම් දොරක් කරිනවා වහනවා. ඉතින් එයාට ඒක චෝදනා. තව කෙනෙකුට කියනවා ඒක මට ප්‍රශ්නයක් නෑ මම කොන්දේම ආවා. බෙල්ලේම ආවා. උරේෂියම ආවා. දතේම ආවා. කටේම ආවා. බඩේම ආවා. වේදනාව. තව කෙනෙක් ඒ ඒ ඒ සලයෙන් භාවනා කරලා කියනවා මට සද්ද ඇහෙන්නෙත් නෑ වේදනත් නෑ මට තියෙන හිතවිලි කිය. ඉතින් මේ Taman මොන චරිතද කියලා දැනගන්න එක භාවනා කරුවොත් විතරයි හම්බ වෙන්නේ. නැත්නම් අරමුණකට හිත හේතුවත් විතරයි අපිට තේරෙන්නේ ඒකට ප්‍රතික්‍රියාව වශයෙන් මට ඉන්නේ ශබ්ද බාධාද හිතවිලි බාධාද වේදනා බාධාද මේක ඒ නිසා විශේෂඥ වෛද්‍යවරයෙකුන් තොරව මට තියෙන රෝග ලක්ෂණ මම කවුද කියලා තේරුම් ගන්න තියෙන නොමිලේ කරන වෛද්‍ය සායනයක්. ඒක නිසා මම මට තියෙන ප්‍රධාන වශයෙන් හිතවිලි බාධා කියලා දැන ගැනීම භාවනාවෙන් වෙච්ච පළවෙනිම ආනිසංශ කියලා හිතාගන්න. සම්භාවන ලැබෙන පළවෙනි ප්‍රතිඵලය. ඒක නිසා ඒකට වෛර කරන්න එපා. එකම දේ එච්චරයි. අඩු ගානේ භාවනා කරන නිසා තමයි මම මේක දන්නේ. වෛර නොකර පරීක්ෂා කරලා බලන්න හැමදාම මං යන යන වෙලාවේ මට හිතවිලි මත බාධා කරන්නේ. ඒ නැත්තම් මේ පරණ ગાත මතක් වෙන එකද බාධා කරන. ඒක වෙනවන සතුටු වෙන්න මගේ අර පරවිල් රෝග නිරීක්ෂණේ හරි. විකතාවුරුණාට පස්සේ මේ විසුද්ධි මාර්ගයේ ක්‍රමයක් තියෙනවා. ගණනා පුසනා තපනා අනුබන්දනා කියලා මේ භාවනාවෙන් හිත එහෙම වෙනකොට මුලින් මුලින් හිත පොඩ්ඩක් කීකර කර ගැනීමට කරලා තියෙන අපේ ලංකාවේ හදාගත්ත පැරණි සම්ප්‍රදාන කුල ක්‍රම. ඉතින් ඒක පිළිබඳව විදියෙන් හදාarpේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙකුට සහතිකණං කීපතාවක් කරලා බලලා මට එන්නේ හිතවිලි කියලා එයාට සක්මණට යන වෙනුවට වාඩි වෙලාම හිතවිල්ලකින් ගාථාපදයෙන් බාධා වෙන්න ඉස්සෙල්ලා හුස්ම කීයක් ගන්න පුළුවන්ද කියලා ආස්වාස ප්‍රස්වාස එකයි ආස්වාස ප්‍රස්වාස දෙකයි ආස්වාස ප්‍රස්වාස තුනයි ආස්වාස ප්‍රස්වාස හතරයි කියලා බාධා වෙන්නේ ඉස්සෙල්ලා හුස්ම කීයක් ගන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඒ සඳහා තවදුරටත් විසුද්ධි මාර්ගයේ කියනවා අඩු ගානේ පහට ගණන් කරලා ආයෙකට එන්න ආයෙ පහට ගණන් කරලා එකට එන්න. එහෙම නැත්නම් 10 දක්වා ඉහළට ගියාට කමන්නේ 10න් එහාට යන්න එපා. ඒතකොට ගාන්නට ඉලක්කමට හිත යනවා මිසක්ක හුස්ම නොදෙනී යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකට පාවොක්සයිඩ් ඕකට ඇසුරු කරන කිව්වේ 8ට ගණන් කරන ආර්ය අෂ්ටාංග මාර්ගයක හිතාගෙන බාධා හිතවිලි නැති හුස්ම කීයක් ගන්න පුළුවන්ද කියලා. එතකොට තමයි තේරෙන්නේ මේ හිතවිල්ල එන්නේ 7 වෙනි හුස්මේදී, 8 වෙනි හුස්මේදී, 5 වෙනි හුස්මේදී කියලා අර බාධාවට ඉස්සල වෙන හුස්ම ගන්න තමන්ගේ චරිත ලක්ෂණය කර ගන්න පුළුවන්. එතකොට පොඩි ආනිසංශයක් ලැබෙනවා. නැත්තම් හැසිරීමක් කරන්න පුළුවන්. හත් වෙනි හුස්මේදී වගේ පිට යන ගතියක් තියෙනවා කියලා අපි හිතමු උදාසනයක් වශයෙන්. එතකොට හත් වෙනි එකට දැනකොට දැනගන්න ඕන තව පොඩ්ඩකින් මගේ හිත පයින්. මගේ හිත හිතවිල්ලකට යනවා. මට බැරි තයි හුස්මක් ගන්න. තයි එකක්. එදාට කවදා හරි දන්න හතේ ඉඳලා අටට ගියයි කියලා. ලොකු සතුටක් ඇති වෙනවා. ඊපස්සේ ආයෙ ස්වභාවයෙන්ම එකට ඇවිල්ලා ආයෙ ගණන් ගන්න. ඊපස්සේ ආයෙ පිට යනවා. කමන්නේ. මෙහෙම මෙහෙම කරනකොට තමයි කවදා හරි දවසින් දවස දවසින් දවස මල් පානට මල් මානට මල් ලැබුණා වගේ බාධාවකින් තොරව එන හුස්ම ගන්න එක එක එක එක වැඩි කරගෙන යන්න පුළුවන් වෙච්ච දවසේ ඊට සාපේක්ෂව හුස් හිතවිලි ගන්න අඩු වෙනවා. හිතවිලිත් එක්ක හැප්පෙන තාක්කල් දෙකෙන් එකකවත් වශී භාවයක් ලබන්න බෑ. ඒ වෙනුවට අපි විකල්පයක් දාලා ඒ විකල්පෙටයි බැගෑ වෙනවා. විකල්පෙට යාප්පු වෙනවා. යාප්පෙලාගෙන අනේ මට පුළුවන් උනේ හුස්ම හතක් ගන්න දැන් අටේදී හිට පිටපණි අටවෙනි එක මට ගන්න පුළුවන්. නැත්නම් හයක් කරන්න පුළුවන් උනා හත කරන්න බැරිද? සක්මන් කරනකොට තමයි ඉතින් පියවර හත යනකොට පිටපයින්නවා. හතයි හතයි හතයි කියන්නකෝ අටවෙනි එක මට තියාගන්න ලැබේවා කියලා පුංචි එල්ලයක් දෙන්න ඕනේ හිතට. පුංචි කට්ටයක් බල්ල කට්ටයක්. අල්ලගෙන අල්ලගෙන යනකොට තමයි තේරෙනවා අර දෙකේ පන්තියේ තුනේ පන්තියේ ඉන්නකොට අපි දෙකේ චක්‍රය ඉගෙන ගත්තේ. තුනේ චක්‍රේ දෙවරක් දෙක හතරයි දෙවරක් තුන හයයි දෙවරක් තුන හත දෙවරක් හතර අටයි කියලා එන්නේ වගේ පුංචි වැඩකට දැම්මොත් අපේ පෞරුෂත්වය යොදලා අපිට දැනගන්න පුළුවන්. හැබැයි ඒත් අමතක කරන්න එපා මම විතක්ක චරිතයක් කියන්නේ. ඒක තමයි භාවනාවේ ලැබෙච්ච දේ. ඒ ඒ අපේ සමුවේම භාවනා කරන තව කෙනෙකුට විතක්ක නෙවෙයි ප්‍රශ්නේ සද්ද. තව කෙනෙකුට වේදනා. ඒ හැටි අපි මෙතෙක් කල සංසාරේ මැරලා තියෙන්නේ ඒකවත් දන්නේ නැතු. ඒකවත් දන්නේ නැතු. ඉතින් අපි කොච්චර බෙහෙත් කඩේකට ගිහිල්ලා බැලුවත් ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැත්තම් අපි බෙහෙත් බීලා වැඩක් නැහැ මේ දැනීම අපිට පේන්නේ පුද්ගල දෝෂයක් විදියට. නෑ මේක පුද්ගලයාගේ මම කවුද කියලා අවබෝධ කිරීමෙන් පළවෙනි පාඩම. ඒ නිසා මේකට සාදර වුණොත් අපිට බුදුහාමුදුරණ කියන්න පුළුවන් සතහට වෙන බව දුකට විදාන. මේ භව රෝගයට උත්තරේ හොයන්න හදන. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒ ලැබෙන උත්තරේ අපි ප්‍රශ්නයක් කරගෙන. මම විතක්ක චරිතයක් කියන එක උත්තරයක්. ඒක ප්‍රශ්නයක් කරගෙන නමුත් මේ වෙලාවේදී කමඨාන් සුද්ධ කරන අපි ඒක හරවලා ගන්නවා. හරි පැත්තට දාන්න ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම ඉතාමත්ම වැදගත් භාවනාවකදී. අපි යවන ඊගා ප්‍රශ්නට. ස්වාමීන් වහන්ස මම වසර කිහිපයක සිට විපස්සනා භාවනාව පුරුදු පුහුණු කරන භික්ෂුවක්. එම භාවනා ක්‍රමය තුල බහුලව පර්යංක භාවනාව සිදු කරන නිසා සක්මන් කිරීම වසර ගණනාවක සිට එතරම් හොඳින් සිදු කර නැහැ. පළමු මම මෙම භාවනා වැඩසටහනට සහභාගී වන්නේ. ඒ නිසා මුල් දිනේ ලැබුණු උපදෙස් අනුව සක්මන් කිරීම සිදු කරනවා. එසේ කිරීමේදී සමහර විට යම් කාලයක් ගත කළ පසු උදාහරණයක් වශයෙන් විනාඩි 30ක් පමණ ගත වූ පසු කයට මදක් වෙහෙස බවක් දැනෙනවා. එසේම සක්මන් කිරීමේදී වම දකුණ යනුවෙන් සිතා සක්මන් කරන විට සහ නවතන නවතින විට ආපසු හැරෙන විට මම නැවතුණා හැරෙනවා යයි සිතමින් සිදු කරන විට ටික වේලාවක් එසේ කළ පසු හිස මදක් අකියන බවක් දැනෙනවා එසේ නොසිතා ස්වභාවිකව දැනගැනීමට පහසු දැනීමට හසු වෙනසේ සිදු කරන විට අපහසුතා නොදැනේ. එහෙත් වැඩි වේලාවක් සක්මන් කිරීමට හැකි බවක් වරහන් ඇතුලේ පැයක් පමණ නොපවතී. මේ සඳහා ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් උපදේශයක් පතමි. තෙරුවන් සරණයි. මේකේ අවධාන ලීලා තියෙන වාක්‍ය දෙක ගත්තොත් සමානලට අපි හරියටම එල්ල කරලා සත්‍ය ආරමුණටම සක්මන්ට මෙල්ල කරලා කෙරුවොත් හිතේ තද ගතියක් පර ගතියක් ඊළඟට වෙලුම් පැටි දැම්මා වගේ තේරෙනවා. සමහරට එච්චරම තදින් අල්ලන්නේ නැතුව යන්න ඇරියොත් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඕනම භාවනාවක් සක්මන වේවා පරියන්ක වේවා ක්‍රම දෙක තියෙනවා. දැන් සාහනේ මු르දු අතින් අල්ලලා වැඩ කරන්න පුළුවන් අමෝරගෙන වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ අතින් බලනකොට විපස්සනා කියලා කියන්නේ අර වේදනාව දැනෙනවා හිතටත් බරක් දැනෙනවා. හැබැයි හොඳටම දන්නවා සතිය තියෙනවා කියලා. එතකොට අරමුණේ කාගෙන යන ගමනක් තියෙනවා. ඒ කාගෙන යන ගමනේ යනකොට වෙහෙසයි නිකන් නගුල ඇවිලිලා යන් හීය හැවෙන්නේ. යම් පුරණ ඇදිලා යනව නෙවෙයි. අග්ගේ නගුල ඇවිලිනවයි කියලා කියන්නේ. අමුලඟ ඉතින් එතකොට හරකටත් අමාරුයි. ඉතින් එහෙම නැත්නම් පුරණ ඇදීගෙන යන්න පුළුවන්. වෑකම් බැඳිලා හීය වෙන්නේ නැහැ. ඉතින් මේ දෙක අතර මාරුවක් තියෙන්න ඕන කියලා සරුවචාන්සේ දේශනා කරනවා. පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා. ඒක හැබැයි කියන්නේ ගාක් කියලා භාවනා කරගෙන. ගාක් කියලා භාවනා කරපෙන්නාට ඉඳපු ගමන් ඇවිලෙනවා තේරෙනවා. හරි වෙහෙසයි. හැම හැම පුංචි පුංචි දෙයක්ම කාගෙන යන ගතියක් තමයි තේරෙන්නේ. හැබැයි හොඳට දන්නවා සියලු ශක්තියින් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉල්ල වෙලා තියෙන්නේ කාගෙන. ඉඳපු ගමන් කොහොම සැහැල්ලුවෙන් යනවා. අර කාගෙන යන්නේ. එතකොට නිකන් ගිමන් අරිනවා වගේ. ගමන ගිහිල්ලා ටිකක් විවේකාගාරක ඉන්නවා වගේ. ඉතින් මේ දෙක සමතුලිත කරන්න කියනවා. අර කාගෙන යන වෙලාවේ සෑහෙන ශක්තිය වැය වෙනවා. හැබැයි එතන විතරයි ඊය හැවෙන්නේ. අනික් වෙලාවට සාමාන්‍ය ගමනක් යනවා. ඒක ගිමන් හැරීමක්. එහෙම නැත්නම් සමනයක් විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ දෙක අතර සමතුලිතතාවයේ තමයි අත්තිකිලමතාන යෝගය කාමසුකල්ලිකාන යෝගය කියන වගේ ඔය සමහර වෙලාවට කියවෙන්නේ. නිසා දෙකම අල්ලගෙන තියෙන එක හරි හොඳයි. මේක මහන්සි වෙනකොට පොඩ්ඩක් රිලැක්ස් එක යන්න හරි. රිලැක්ස් එක යනකොට දැන් හරි කියලා හිතුනොත් හමුණ ගන්න. ඊය නගුල උඩ නැගලා හිවල හමුණ ගන්න. ඊට පස්සේ හාගෙන යනවා. අන්න ওই දෙක පරියන්කේදී සිද්ධ වෙනවා. කොතෙන්දිද කරන්න ඕනේ කොතෙන්දිද නැත්තේ කියන එක හරිම අමාරුයි කියලා දෙන්න. ඒක හරියට කියනවා නම් කාර් එකක් කෙලවන එක නා සෙකන්ඩ් ගියර් එකේ ඉඳලා තර්ඩ් ගියර් එකට දාන්න ඕනේ කොයි වෙලාවද කියලා ඉන්ජිනියර්ස්ලාට කියලා දෙන්න බෑ. වාහනේ වාහනේ බර හැටියට කන්දේ හැටියට වාහනේ යන වේගය හැටියට එයා දැනගන්න ඕනේ දැන් මේ ගියර් එකේ ගියොත් පෙට්‍රල් පිච්චන වැඩි. ඒ නිසා තර්ඩ් එකට දැම්මනම් ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ ඒ ඩ්‍රයිවර් වාහනේ හැසිරීම ස්වරූපයෙන් තමයි. දැන් තර්ඩ් එකේ යනකොට බර කන්ද වැඩි ඉග්නිෂන් ගහනවනම් බර්ගියර් එකට දාගන්නවා. නැත්නම් එන්ජින් එක හිටිනවා. ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්න ගියොත් නම් ලයිසන්ස් දෙන්නෙත් නැහැ. එතකොට බර්ගියර් එකට දානවා. අන්න ඒ විදිහට මේ ගියර් මාරු කරනවා කියන වැඩේ ඉන්ජිනේර කෙනෙක් ඕක හැදුවට ඩ්‍රයිවර් තමයි වැඩේ දාන්නේ. ඒ නිසා අපේ කයේ අපේ සක්මනේ පරියන්කේදී කොයි වෙලාවෙ අපි අර කාගෙන යන තැනට ගෙනියනවද කොයි වෙලාවෙ අර සැහැල්ලුවෙන් යනවද කියන එක හරිම අමාරුයි හෙලි කරන්න මේ ලියලා තියෙන එක්කනට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මෙහෙම දෙකක් තියෙන බව දැකපු එක. අනිත් හැම කෙනාම දන්නවා. ලියෙන්නේ නැහැ. ඒක නිසා හොඳට කය විස්්‍රාම වුණාට පස්සේ ඇමිනෙන්න අරින්න. ඇමිනිලා යනකොට දැන් හරි වෙහෙසයි කියලා දැනනවා පොඩ්ඩක් මේ අපි නගුලේ වැඩ කරනකොට නගුල පැත්ත දානවා. හීය පළවෙනි හීය හැවට පස්සේ දෙහිය හානකොට නගුල පැත්ත දාලා හරිනවා. පැත්ත දාපුවා ඔක්කොම මඩ සමතලා වෙනවා. එතකොට අර කාගෙන ඇවිලක් යන්නේ. අන්න වගේ මේ දෙක තේරුම් අරගත්තා නම් අපේ මේ එදිනදා ජීවිතේ වැඩ පෞල් කන දේවල් එහෙම නැත්නම් මේ ආයතනයක් නඩත්තු කරනවා කියන එක ඕනම දෙයක තේරෙනවා මේකේ පදන් දෙකක් තියෙනවා. ඒ පදන් දෙකේ එකක් ගෑනු ක්‍රමයක් එකක් පිළිම ක්‍රමයක්. එනද එකක් දකුණු මුලෙන් කරන්නේ එකක් වම් මුලෙන් කරන්නේ. මේ දෙකම කරනවා නම් දෙකම දකින්නවා නම් දැන් මං ඉන්නේ මෙන්න මේකේ කියලා හුඟක් දක්ෂකමක් කියලා මං කියනවා. ඒ නිසා ඒක වාසිය පිණිස සතියේ වැඩිවීම පිණිස මේ දෙක යොදව ගන්න මේකම කළ යුතුයි කියලා එකකටම ගැති වෙන්නේ නැතු. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා පෙර කියා දුන් ලෙස පිළිකුල් භාවනාව වඩන්නට විය. කාල වේලා මදක් ගත වීමත් වීමත් සමග මා මගේ ශරීරය අවයව පස්හය වතාවක්ම ගලවා සවි කරන්නට විය. මට මේ ඊතා පහසුවෙන් කිරීමට හැකි විය. එනමුත් මා නැවත සිහිය පැමිණි විට මාගේ මුඛයේ දෙපස ඇස් දෙපස මැස්සන් හා කොඳුරුවන් කෝඳුරුවන් වැනි සතුන් තුවාල කර තිබුණා. මට වේදනාවක්ද දැනුණා. නමුත් පසුව මට මෙය පිළිකුල් විය. මෙය වැරැද්දක්ද? ඉදිරියට යන්නට අවශ්‍ය රුකුල ලැබේවායි අපේක්ෂා කරමි. මම හිතන්නේ මේදී අපි පිළිකුල් භාවනාවට කමට හඳුන්නා කියලා කාටවත්. සයින්ස් අර වීඩියෝ එකක් පෙන්වන්නේ සමහරට ඒකද. ඒකේ උගාක් දේවල් තියෙනවනේ මොකක් කමටහනට යන්න. ඒක ඔක්කොම පෙන්නන්නේ අපි දැන් මේ අරණයකට ඇවිල්ලා ඉන්නවා භාවනා කරන්න හදනවා කියන කතාව මිස කමටහනේදී මේවා දෙන්නේ නැති වෙන්න අපි ප්‍රතිපත්ති මේ වශයෙන් තීන්දුව කළා තියෙනවා. ඒක නිසා පිළිකුල් කරනකොට හොඳට සතිය පිහිටනවනම් ඉතුරු භාවනාවට උදව් වෙනවනම් කෙරුවට ප්‍රශ්නකුත් නැහැ. නමුත් එහෙම කරන්න කියලා නැතුව තියදීක කරලා නන්නත්තර වෙනවනම් වල්මත් වෙනවනම් ඒක නෙමෙයි මෙහි ආවට පස්සේ ගන්න. මේ අපේ කමඨහන් සුද්ධ කරන කමඨහන් මූලික කමඨහන් වල පැහැදිලියම දෙනවා. ඉඳගෙන මෙන්න මෙමය කරන්න. සක්මනේ මෙමය කරන්න. පරියන්කේදී එදිනදා වැඩවල කරන්න මෙමය කියලා නිසා පුළුවන් තරම් බලන්න ඒ පිළිකුලක් වශයෙන් අනුන්ගේ කයක දෙයක් බලනකොට තමන්ගේ කයට හිත දාගන්න බැරි නම් මේ සතරකමටහන් බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති අපි කරනවා. හැබැයි ඉතින් හොඳටම තේරෙන්න ඕනේ කරන්න හේතුවක් තියෙනවා කියන්නේ. ඒවට බුරුම් පන්සිවාංශ කියන්නේ ඒවා prescription drugs. දොස්තර කෙනෙක් බිව්ව කිව්වොත් විතරයි බේත් බොන්න ඕන නිකන් පැන්ඩෝල් බොන්න වගේ බොන්න එපා. ඕවර් ද කවුන්ට් ගන්න බෑ මෙවුවා. මේවා කවුරුර කියනවනේ මේ චරිතය හැටියට පිළිකුල් හොඳයි. මේ චරිතය හැටියට බුද්ධහනුසතිය හොඳයි. මේ චරිතය හැටියට මරණනුසතිය හොඳයි. ඒක ඒක කියන්නේ හේතුවක් තියෙනවා. එහෙම නැතුව අරගෙන පාවිච්චි කරන එක තමයි 1500 1956 ඉස්සර ලංකාවේ ජීව බුද්ධහනම. පිළිකුල් භාවනාව කියලා ගාත ටිකක් කියනවා. එතන බුද්ධහනුසතිය කියලා ගාත ටිකක් කියනවා. කියලා හරි භාවනා කරුවයි කියලා කියනවා. ඊට වැඩිය හොඳට ඇඟට වදිනවා හිතට වදිනවා මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව බලන එක ආස්වාද කරනකොට ආස්වාස දැනගන්න ඒ නිසා උත්සාහයක් කරලා බලන්න බාධාවක් නැත්නම් අර කමඨහන් උපදේශයේ තියෙන විදියට මේ කයත් එක්ක ඉඳගෙන ඉන්න වෙලාවේ ඇවිදින වෙලාවේ එදිනදා වැඩ කරනලා කොච්චරක් කයත් එක්ක බොහෝ මෛත්‍රියෙන් පිළිකුල කියලා කියන්නේ පොඩි ද්වේෂයක් උතන තියෙන මෛත්‍රියේදී තියෙන ඒ විනෝඩ වෙන එකක් මෙන්න මේ මෛත්‍රියේ මිත්‍ර වෙලා කයත් එක්ක යාළු වෙලා ආහද වෙලා කයේ අවධානය කයේ තියෙන ආශිර්වාදේ භවනාට එන විදිහට කටයුතු කරලා බලන්න අපි බලමු ඒක කෙරුවට පස්සේ අවශ්‍ය වුණොත් මේක බලනවා මිසක් මේක කරලා බලලා අර්ග කරන්න යන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මේ ත්‍රිකලාවට මේ ත්‍රිකලකේ භාවනාවක් නෙවෙයි මේ කරන්නේ. මේ දෙන එක කමඨාන් උපදේශෝගයක් දීලා තියෙනවා. එහෙමනම් ඒ මූලිකම දාන පිළිවෙල ප්‍රශ්නක් තියෙනවා මේ 10ක් දවස් භාවනා කරනකොට අපි තුන්වෙනි දවසේ නැවතත් මූලික කමටහන් අහන්න සලස්වනවා. ඒ නිසා කාට හරි තියෙනවා නම් එහෙම අවශ්‍යතාවයක් එහෙම අවශ්‍ය කට්ටියට අපිට පුළුවන් ඒ මූලික කමටහන් උපදෙස් ලැබලා දෙන්න. එහෙම නැත්නම් අර සක්මන වගේම පර්යංක භාවනාවක් කරන හැටි මෙහෙවීමක් සහිතව වීඩියෝ පටියක් හදලා තිනවා ඒ විනාඩි 6ක විතර ඇති. ඉතින් ඒක නිසා මේ හොයලා බලලා කාටට අවශ්‍යතාවය තියෙනවා නම් මේ දේවල් පාවිච්චි කරලා බලන්න. එතකොට අපි අර පාර ඍජු වීමක් වෙනවා නම් ඒ උපකරණ පාවිච්චි කරාට කමන්නේ. සයින්වන්ස මේ සයින්වන්ස ප්‍රශ්නේ ගෙනත් දෙනකොට කිව්වා මේ උන්වහන්සේ සක්මන් කරනකොට උන්වහන්සේට පාලනය කරගන්න බැරි වේගෙන් ඇවිද වුණා කියලා. වේගෙන් ඇවිදුණා ගොඩාක් දාඩිය දැම්මා අමුතු වෙහසක් ඇති වුණා. එහෙමත් කියලා තමයි මේ ප්‍රශ්නේ කියන්නේ. ප්‍රශ්න නැති අත්සලාම් පටන් අර ගන්නකොට එහෙම තමයි කෝල ගති වගේක් එනවා. කෝඩු ගතියක් එනවා. අපි ඉස්සරහම සභාවට ගිහිල්ලා කතා කරන්න ගියාම කකුල් දෙක වේගුලන උගුරකට වේලෙන මොනවත් කරගන්න බෑ. දෙවෙනි දවසේ ගියාමත් ඒක එනවා බෑ එච්චර වෙන්නේ නැහැ. තුන්වෙනි දවසේ ගියාම දැනගෙන යන්නේ වතුර ටිකක් බීලා වතුර අරගෙන මම ඉස්ලාම ගිය කොන්ෆරන්ස් එකදී මේ ටොරන්ටෝලේදී මඩත් තියෙනවා කකුල් දෙක ඩොලක් ගහන්න පටන් ගත්තා. ඩෙස්ක් එක ගාව ඉඳගෙන මම කතා කරන්නේ මට තේරෙනවා මේ වේවුල මම ඉතින් එහාට මෙහාට පොඩ්ඩක් ඇවිද ගමන් නිකන් ඇඟට නොදැනෙන්න ඇවිද වෙලා කොහොමද ෂේප් කරගත්තා ෂේප් කරගත්තා මට දීලා තියෙන විනාඩි ගාන තුල මට කරගන්න බැරි වුණා මම ඒක හරි ගසලා දාලා ගියා ඊට පස්සේ මෑණි කෙනෙක් ආවා මෑණි කෙනෙක් කියලා කතා කරන ගමන් කව මම ඒකට වෙවුලනවා මම බය වෙලා ඉන්නේ මම කෝල වෙලා ඉන්නේ උගුල ගණන් ගන්න එපා මට වතුට්ටියක් දෙනවද බොන්න මේ කොන්ෆරන්ස් එකට කිව්වේ මේ මගේ හැටි මම කෝල වෙලා ඉන්නේ මට වතුර එකක් දෙන්න. ඇත්තටම එතන වතුර එකක් තියන්න ඕනේ. හරනම් ඒ ඒ වෙලාවට වතුර ටිකක් අවශ්‍යයි. දැන් මම වතුර කලා කීයක් බොනවද බලන්න. නැතුව කතා කරන්න බෑ. ඔය බණකට ආම්සු කෙනෙක් කඩියට පස්සේ කවුද ඒකවත් කරන්න බලන්න. දුවන ගියවන් කකුල් හොදපුවම ගිහිල්ලා තියෙනවර මේස උඩ. ඉතින් ආම්දුර කොච්චර දෝ ඇවිදලා ඇවිල්ලා මුණපත පොඩ්ඩක් හොදා ගන්න වතුර ටිකක් දෙන්න කවුරක් හදේ නාමතුරන සාදු සාදු සාදු කියන ආම්දුර වටපිට වරනවා මේ මූත්‍රා කරගන්නේ කොහෙද? වතුර ටිකක් තියෙන්නේ කොහෙද? මේ අරකට හඳුන් කුරු කැටියක් පත්තු කරලා පහනකොත් පත්තු කරලා යටින් දුම් ගහලා කේල් කණක් වගේ තියෙනවා දුම් දුම් ගහන. සෝරි පව්. එහෙම කරන්න දුන පණ්ඩිසාංශ කියනවා ওই දුර බැහැර බණ කියන්න යන කාලේ මම විඳපු විඳම මිනිස්සුන්ට මෙලෝ තේරුමක් නැහැ. ඉතින් ඒ වගේම තමයි අපි භාවනාවට හිත දැම්මට පස්සේ හිතත් කෝල වෙනවා. ඒ වෙනකොට පොළවේ ඇවිද ගන්න බැරුව යනවා. මේ භාවනා කරන්න ගියාම හුස්ම ගන්න හැටි කියලා දෙන්න වෙනවනේ. මේ වෙන්ද වෙලාවට ප්‍රශ්නයක් නැහැ හුස්ම ගන්නව දන්නෙත් නැහැ. ඇවිදිනව බල්ලන්න හැතැම්ම නැහැ වාගේ. භාවනා කරන්න ගියාම කොක්කු වගේ. ඉතින් මහා මේ කවුද මේ අචාන් චාහම්දුර ගියාලු සාකා මධ්‍යස්ථානකට. යනකොට දන්නේ නැහැ මේ ශාන්තිනවා දන්නෙත් නැහැ අඳුරනෙත් නැහැ මේගොල්ලෝ මේ තක්මන් භාවනා කරනවා. ඉතින් නායක ආමරණ කඩ මේ මිනිස්සුන්ට සනීප වෙන්න කියපල්ලා මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ මොකද යමක් කරන්න ගියාම ඒ කෝල ගතිය එනවා. ඉතින් බුදුරජාණන් මේකෙන් කාරණාවක් කියලා දෙනවා. බල දැනගල්ලා මේ හයිය හත්තේ තියෙන දවල් වරුවේ මෙහෙමනම් අපිට මරණ මොහොතේ පුළුවන් වෙයිද සක්මන් භාවනාවක් ඉගෙන ගන්න. ලෙඩ වුණාට පස්සේ පුළුවන් වෙයිද? වයසට ගියාට පස්සේ පුළුවන් වෙයිද? මේ ඔක්කොම නැති වෙලාවෙත් බලන්න ඒ පුහුණුවේදී කෝල ගතියක් එනවා. අන්නේ ටික කරලා තිබ්බනම් අපි ලෙඩ වෙනකොට වයසට යනකොට මරණයට යනකොට ඒකේ ආනිසංස වගේක් අපිට ලැබෙනවා. ඒකේ මතක සටහනක් හොඳ සුවඳ මතකයක්. ඒ නිසා ඒ දුවන්න වෙන එක කරන්න දෙයක්. ඒක ඇති. ඉඳගත්තර පස්සේ හුස්ම ගන්න ගියාම මේ මුළු එකම නිකන් බිම් බෝම්බයක් උඩ හිටිය ඉඳගත්තා වගේ දෙදරන පටන් ගන්නවා. ඉතින් ඒක කමන්නේ ඒක ඇති කියලා කියාට පස්සේ ඕක ටික ටික ටික ටික කෝල ගති ගිහිල්ලා කෝඩු ගති ගිහිල්ලා එන්න පටන් ගන්නවා. අපි ඒ වෙනකොට අනියම් උත්තරයක් දීපුවම අර කෝල ගතිය හැමදාම හිටිනවා. අපි ප්‍රශ්නට මොන දෙන්න ඕන. ඉතින් මේක උගා කඩුයි. මේ ගති උගා කඩුයි මේ අවුරුදු 7 8 ළමයින්ට උගන්වන්න ගියාම. ඒගොල්ලෝක භාවනාවක් කියලා නෙවෙයිනේ කරන්නේ. ඉඳගෙන අපි කියන මොනවාක්වත් කරන්නේ නැතුව බබා වාඩි වෙලා මොකද වෙන්නේ කියන්නේ කියලා. ඉවරයි. මං එහෙට ගෙනත් දෙන්න මේ ආමුතුරන්ට ඒ මේ ළමෙක් ලියලා දීපු වල වார்த்தාවක් PhD එකක් දෙන්න වැටෙනවා. ඒ ළමයා කියනවා මං අදිෂ්ඨාන කරගත්ත අද දවසේ සතියින් ඉන්න කියලා දී මූණ හොදලා ඉස්කෝලේ ගිහිල්ලා එනකන් සතිය පිහිටවලා වார்த்தාවක් දෙනවා. ඒක බලනකොට තේරෙනවා කොච්චර සතිපට්ඨාන තේරුම් ගන්න තියෙනවද ඒක පොඩ්ඩක්වත් වාඩි වෙලා ඉඳගෙනත් නැහැ කොච්චර පොඩ්ඩක්වත් හක්මන් කරලත් නැහැ දවස පුරාම සතිය පිහිටවපු ඇති අම්මා මගේ කොණ්ඩේ බදිද්දි කොණ්ඩේ කොතලා පීරද්දි මම බත් පිරවල් හතරක් කෑවා. ඒ හතරෙමට බැනිඩා පිටිරා ඇඹුල් රහ මට තේරුණා. කාලා කාලා කාලා කාලා කාලා අන්තිම වෙනට අන්තිම පිට මම හොඳටම හපහපා හිටියා සතියේ. මුළු එකම සීනි රසාවලු මට. බැනිඩායි මුටි පිස්තනේ තියෙන්නේ පිස්තේ තරින් එක කලවම් වෙනකොට ඒක මේ පැණිරසත් බාටපත් වෙනවා. ඒක නිසා මට ඒකෙත් පාඩමක් ඉගෙන ගන්න හම්බුනායි කියලා මම දැන් හතර කොලක කියෙව්වා. ඒ ළමෙක් කියන කතාව. ඒ ළමෙන්ට මේ ඔය කොල ගති නෑ. මොකද ඒක භාවනාවක් කියලා නෙවෙයි උගන්වන්නේ. සතිය පිහිටවීම කියන්නේ. ඒ නිසා මේ මේ මේක නිදහසට කාරණාවක් කරගන්න නැතුව ඇවිදින එකත් කරන්න. ආනාපානෙත් කරලා බලන්න. අසුභ භාවනා කරන්න යන්න මේක කරගන්න බැරි දුර්ලභකමක් තියෙනවා මිසක්කා අර මුල් කාලෙදී කෝල වෙන ගතිය හැම කෙනාගේම හැටි කියලා අපි එක පොදු කුණු බාල්දියට දාන එකයි තියෙන්නේ. පොදු ඩස්බින් එකට දාලා වැඩේ කරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම එක් කලෙක ආනාපාන සතිය හොඳින් කළෙමි. පසු කලක ආස්වාස ප්‍රස්වාස ප්‍රකට වන්නේම නැත. නලල දිහා උඩට පහළට යන චලනයක් පමණක් ප්‍රකට වුනි. හරියට අහගන්නත් කෙනෙක් නැතුව කරන්නත් බැරුව කාලයක් ගත වුණි. එක ස්වාමීන් වහන්සේ නමක් ඒක සමාධි නිමිත්තක් කීවත් හරියට උපදේශක් නොලැබුණි. තවත් ස්වාමින් වහන්සේ නමකට මම විස්තරය කියූ විට ආස්වාස ප්‍රස්වාස හොයන්න බෑ. දැන් කායානුපස්සනා කොටස කෙරිලා ඉවරයි. මොකුත් නොකර ඔහොම උපේක්ෂාවෙන් බලා ඉන්න කීවේය. දිනක් ධර්මදේශනාවක් ශ්‍රවණය කරමින් ඉන්න විට කය ඍජු කරගෙන වාඩි වෙලා සිතට ධර්මදේශනාව තුලින් සතුටක් ඇතිවිය. ඒ අතර අර චලනය ප්‍රකට වී ටික ටික උඩට ඇදී ඇදී ගොස් පැය 3ක් පමණ බලවත් වූ ආලෝකයකට ළඟා විය. මූල මනසම මුළු මනසම ප්‍රීතියෙන් පිරී ගියේය. ඒ ආලෝකයට හිත යොමු කර කයට ගැනීමට නොතේරුණු නිසාත් කකුල් දෙක රිදෙන නිසාත් නැවත මුල් අවස්ථාවට පැමිණීමේ කෙසේ හෝ එදා ඒ සමාධිය හදා ගැනීමට නොහැකි වී තියාරු වී ගියේය. දැන් ඒ පාර අවුල් වී ඇත. බලවත්ව හොඳට නිතර සිහිය පිහිටියොත් එදිනෙදා මේ චලනය ප්‍රකට වේ. උඩට ඇදී ඇදී යනු ඇත. වැරදි පාරවල් වලිනුත් උඩට ඇදී ඇදී යනු පෙනේ. එහෙම ගිය විට ඔළුව උඩට ඉස්සිලා තියෙනවා. ආයේ පහලට පාත් වෙනවා වේගයෙන්. මට තේරෙන හැටියට නම් සතර ඉරියව්වම හොඳට සම්පජඤ්ඤ පැවැත්වීමෙන් පොඩි පොඩි ඉරියව් පවා කඩ කඩා බැලීමෙන් හොඳ සිහියක් පැවැත්වීමෙන් සුදුසු පාර ප්‍රකට වෙනු ඇතැයි සිතේ. තවද වේලාවකට විදර්ශනාව ගැන කරුණු හිතන්න ගිහින් ඔළුව තද වුණ සහ මේ මග වැහුණු වග තේරෙනවා. ස්වාමින් වහන්සේගෙන්ද මෙය හදා ගැනීමට සුදුසු උපදෙසක් පතමි. පිරිස ඉදිරියේ නම් මේ ගැන කීමට මට අපහසුයි. පෞද්ගලිකව මේ සඳහා උපදෙස් දෙනවා නම් වඩාත් හොඳය. මේ අහපු එකට පිරිස ඉදිරියේ පිළිතුරක් දුන්නට කමක් නැත. තව අසුබ භාවනාව උඩින්දන් පහලට මානසිකාර කිරීමෙන් ආහාරයේ පටික්කුල සංඥාව ආදී තව භාවනා කීපයක් කළාට කමක් නැතිද? එකක් ගැනම ඔට්ටු වෙනවට වඩා තව භාවනා කීපයක් කිරීමෙන් ආනාපාන සතිය හරියනවා නම් ඒක හරියයි. නැතිනම් වෙන භාවනාවක් හෝ හරියයිද? මම එදිනෙදා සිහිය සියලු සිහිය සියල්ල මෙනෙහි කරන ආකාරයටත් තරමක් කරලා තියෙනවා. මෙනෙහි නොකර ඒ ඒ මොහොතේ සිදුවන දේ දැනගැනිමුත් දැනගනිමිනුත් පවත්වලා තියෙනවා. එච්චරයි ස්වාමීන් වහන්සේ. ඔව් මේකේ අර සම්පජඤ්ඤය ගැන කතා කරන තියෙනවා ප්‍රධාන ඉරියව් හතර දහ. ඒ වගේ කුඩා අනු කුඩා ඉරියව් කොටස් වලට හිතේදීම සම්පජඤ්ඤ වශයෙන් සඳහන් කරලා තියෙනවා. එහෙම කරනකොටත් මොකද්ද ගමනක් තියෙනවා. ඒ වගේම තමයි ආනාපානේ gediy වශයෙන් බලන්න පුළුවන්. බලන ඉන්නකොට ඒ කැඩි කැඩි යනවත් පටන් අර ගන්නවා. ඒක තමයි යෝ පේන කම්පන චංචල. ඒක තවදුරටත් සිහින් වුණාට පස්සේ තමයි යෝ ආලෝක, එතනින් ගියාම සමාධි ඔක්කොම තියෙන මේ ආනාපානෙත් අවස්ථා තුනක්. ඉතින් ඒක නිසා කාලයක් නිතර භාවනා කරනවා මුල් අවස්ථාවට නොගිහින්ම කම්පන චංචල වලින්ම පටන් ගන්නවා. තවත් කාලයක් ගියාට පස්සේ ආලෝක විතරමයි තේරෙන්නේ. ඉතින් ඒක අර තමන් ගත කරන ජීවිතයේ භාවනාමය අවස්ථාවක් නම් මුල් මුල් දෙව නැතුව දෙවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කියන කම්පන චංචල වැටෙනවා නම් මේකෙන් කියන්නේ ආනාපාන වගේ මෙනෙහි කරමින් වටහා ගන්න දෙයක් නැහැ. කොයි ක්‍රමයකින් හරි තමන් පුරුදු විදිහට පරියන්කේ හෝ බණ අහන වෙලාවක හෝ කම්පන චංචල වැටුණා නම් මේක මම මැරිලා නැති බවට ලකුණක්, නිින්ද ගිහිල්ලා නැති බවට ලකුණක්, සතිපත් බවට ලකුණක්. මට නිින්ද ගිහිල්ලා නැහැ, මැරිලා නැහැ, අසියෙන් නෙවෙයි. කියලා කම්පන චංචල ටික භවයේ වශයෙන් තේරුම් ගන්න. මේක තමයි භවය කියන්නේ. පැවැත්ම. කොච්චර වෙලා මට මේකට නමක් දාන්න නැතුව. සමස්ත වශයෙන් පොදිය වශයෙන් බලන්න පුළුවන්ද කියලා බලන්න හිටියොත් ඒ කම්පන චංචල මගේ උමනාට සිද්ධ වෙන දේවල් නෙවෙයි. මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. හැබැයි මට දැනගන්න පුළුවන් දැන ගැනීමට සතිය තියෙන බව සාතික් කරන්න පුළුවන්. මැරලා නැති බව සාතික් කරන්න පුළුවන්. නිින්ද කියලා නැති බව සාතික් කරන්න පුළුවන්. මේකට කවදා හරි යාළු වෙලා මේකට හොඳට අතට බහගත්තොත් මේ කම්පන චංචල තවත් පුඩා කුඩු කුඩු කුඩු කුඩු වෙන්න පටන් ගන්නවා. ඒ කුඩු කුඩු වීම හරහා හිතේ තැහැල්ලුවක් එන්න පටන් ගන්නවා. අර බරබරි බැඳා වගේ නෙවෙයි. දැන් කුඩු කුඩු වෙලා යනවා. ඒකට සතුටු වුණොත් මේක මේ භාවනාවේ ප්‍රගමනයක්. කෙලෙස් අඩුවීමක් කියලා සතුටු වුණොත් ඒත් එක්කම ප්‍රීති ප්‍රමෝද ආලෝක පහළ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ ආනාපානයම ආකාර වශයෙන් වෙනස් වීමක් කියන අදහස හිතට වද්දා ගන්න පුළුවන් නම් කමඨාන සුද්ධ වෙනවා. ඒකට අනුග්‍රහ කිරීම වශයෙන් මම කරන්න තියෙන මේක සැක උපදවා ගන්න එපා. ඒකත් ජයසිරි මංගලම් කියලා මේකට යන්න ආරණ එකයි තියෙන්නේ. ඊට පස්සේ ඒක ඉඳගෙනම භාවනා කරන්න ඕනේ නැහැ. නිින්ද යන වෙලාව හිතන්නේ බස් වලට යන එන බස් එකක් යන බස් වලට හිටගෙන ඉන්න වෙලාවක් හිතන්න. මොකක් හරි කටයුත්තක් කරනකොට ඉබේම තමයි තේරෙන පටන් ගන්න කම්පන චංචල වේග ටික තියෙනවා. ඒක දිහා සමස්තයක් වශයෙන් බලන ඉන්න තාක්කල් දැනගන්න මගේ හිතේ තියෙන වර්තමානේ. මැරෙලා නැහැ, නිින්ද ගිල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. මේක තමයි ගොරෝසු වුණාට පස්සේ මට ආනපාන වශයෙන් පේන. සිවුම් වුණාට පස්සේ තමයි ආලෝක වශයෙන් පේන්නේ. ඒක නිසා මේකට ඒ එයාගේ තාලෙට එයාගේ ආරෙට නිසිනින්දේ යන්න දෙන්න නම් එකක් කරන්න ඕනේ. මොකද්ද? මොකක්වත් කරන්න නැතුව ඉන්න ඕනේ. නිකන් හිටපන්. භාවනායේ අන්තිම උපදේශය එච්චරයි. මෙතෙන් ආවට පස්සේ මෙනෙහි කරන්නත් එපා. මේක දිහා හොඳ අවදියකින්. හොඳ අප්‍රමාදීව ඉඳලා බලාගෙන ඉන්නවා. කොහොමද බලන්නේ ඉන්නේ? ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකුසේ. දැනීම ඇත්තේ නමුත් දැනෙන්නේ නැති කෙනෙක් වාගේ. ඇහුණට කන් ඇත්තේ නෝත් බීරෙක් වගේ බලන්නේ. එතකොට ඒක ලස්සනට ඒකේ ක්‍රියාවලිය යනවා. මේ මමයා මේක හදන්න ගියොත්, ඇඟිලි ගහන්න ගියොත්, මෙනෙහි කරන්න ගියොත් පොඩ්ඩක් අරක මේ පෑදිදියට බොරදියෙක් වුණා වගේ කලවමක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේකේ පේන්න තියෙනවා යෝගාවචරගාව තියෙනවා. ඒ කියන භව සම්පatti ටික තියෙනවා. ගුණුව දන්නේ නැති නිසා, ඒකේ පිළිවෙලක් නැති නිසා, ඒක වෙනද පොඩි අවිශ්වාසයක් තියෙනවා. අවිශ්වාසය නිසා ඇවිස්සීමක් ඇති වෙනවා. අනිත් දවසේ හිතාන යන්න මේකේ ප්‍රතිපදාව ඉදිරියට යනකොට මේකේ පියවර වගේක් තියෙනවා. අන්නේ පියවරට ඒ තැන අනුග්‍රහ කරගෙන ගියොත් එක පියවරකින් අනිත් එකට අනිත් එකකින් අනිත් එකට ධර්ම પરම්පරාවක් යනවා. ඒක සමානට එක පරියන්කේදී අල්ලගත්ත එක ආය දවස් දෙක තුනක් ගියාට පස්සේ ඊගාව පරියන්කේදී ඉස්සරහට යනවා. දිගටම දවසම මානසිකාරය මානසිකාරය පැවැත්වුවොත් ඔයගෙන්ස සත් සම්පජඤ්ඤේ අතරමඟ කඩවීමක් නැතුව යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කම්පන චංචල දැවටේන අවස්ථාව ආනාපානයේ වශයෙන් වැටෙන අවස්ථාවට වැඩිය දියුණු අවස්ථාවක් බවත් ආනාපානය වගේ මෙනෙහි කිරීමකින් උපයාසපෑගත් නැති අවස්ථාවක් බවත් ඒක ස්වභාවයෙන්ම මම දැන් මෙතන ඉන්නවා කියන එකට ලකුණක් බවක් දැනගෙන ඒකට හේමම යන්න ආරින්. එතකොට එයා ඊගාවට කරන්න තියෙන දේ කර. ඒ භාවනාවට එතෙන් ගියාට පස්සේ මෙහෙවීමක් අවශ්‍ය නැහැ. ඒ නිසා යමක් නොකර ඒකට නිසින්ින්ද යන්න දෙන එක තමයි මේ වෙලාවේ කළ යුත්තේ. මම හිතනවා ඒක ගොඩක් ඔය තියෙන ගොඩක් අරමුණු භාවනා කරනකොට කියන ගොඩාක් සංකරතා අඩු වෙලා බොහොම ඍජු, බොහොම සරල, බොහොම එතනම ක්‍රියා කළ හැකි සරල ක්‍රමයකට යන්න පටන් ගන්නවා. එimhe ඉගෙන ගත්තට පස්සේ 40 සම 40 කර්මස්ථානම කරන්ඩ හිත හදාගත්තට පස්සේ. එහෙම නැත්තම් කියනවා හැමතැනම ලිංහාරන මිනිස්සෙක් වගේ කවදාකවත් වතුරුල් පතට යනකම් හම්බ යන්න හම්බ වෙන්නේ නැහැ. අතන ටිකක් හරනවා, එතන හරනවා, මෙතන හරනවා, මෙතන කෙරුවට මොකද? මොකද මුල් හරන පටන් ගන්න ලේසි කොතන ගුණයි. අඩියට බහින එකයි අමාරු. ඒක නිසා සත්‍ය පිටවන්න මේ ආනාපානයම කොටස් කියලා හිතාගෙන අනුග්‍රහ කරන ඉදිරියට ගිහිල්ලා උත්සාහ කරලා බලන්න කියලා කියනවා. සොයිනස මේ ආදුනිකයම තුන් දෙනෙක් එක වගේම ප්‍රශ්න තියෙනවා. එහෙනම් තමයි එක්කෙනෙක් එකක් කියවනවා. ඔව්. අවසරයි ස්වාමීන් වහන්ස මම පළමු වතාවටයි භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ. ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනා වඩද්දී ප්‍රකටවම දැනෙන්නේ උදරයේ පිම්බීම හැකිලීමයි. පිම්බීම හැකිලීමට සිත යොමු කර සිටින විට සැහැල්ලු වී දැනේ. විටක නැවත තදට දැනේ. ඒ විදිහට විනාඩි 40ක් විතර අරමුණ මෙනෙහි කරන විට කකුල් දෙකේ තද වේදනාවක් හා මුහුණේ කන් දෙපැත්තේ නලලේ ඉඳිකටු වලින් අනින්නාක් මෙන් දැනේ. ඉන්පසුව අරමුණට සිත ගැනීමත් අපහසු වේ. සිත කලබල වේ. ස්වාමීන් වහන්සේ උපදේශයක් අවශ්‍ය වේ. ඔය නිසා ඉඳගෙන ආනාපානෙ ඉල්ලන්න යන්නත් එපා. පිම්බීම හැකිරෙම ඉල්ලන්නත් එපා. හොඳට පట్టල වාඩි වෙලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම මොකොත් කරන්නේ නැහැ. කෙරෙන්නේ මොකද්ද කියලා බලන්න. එතකොට අරක නොලැබුණා කියලා ප්‍රශ්නයක් එන්නෙම නෑනේ අපිට තියෙන ලැබිච්ච දේ ගන්න එකනේ තියෙන්නේ. ලද දෙයින් සතුටු වෙන එකනේ තියෙන්නේ. ආනපාන හොයලා හම්බෙන්නේ නැත්නම් ඔන්න පශ්චාත්තාපය. ආනපානයට පිම්බි මැගිලා අපෝ ඔන්න පශ්චාත්තාපය. මොකද අපි අපේක්ෂා කරන නිසා. ඒ හොඳට නිසීදති පල්ලංකම් ආභුජිත්වා. පළඟ වැද වාඩි වෙලා ඒක ආභෝග කරන්න. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්න කොච්චර වෙලා ඉන්න පුළුවන්. එතකොට පේන්නේ ආනපාන ඒකත් ජයසිරි මංගල. පේන්නේ පිම්බි මැගිලා ඒත් හොඳයි. අර මේ මොකද්ද අපේක්ෂා කරන කොච්චර කිව්වත් ආධුනික නෑ අපි සංසාරේ සෑහෙන කරක් ගහපු කට්ටිය. ඉඳ ගන්නකොටම අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා යට හිතේ හොල්මනක් තියෙනවා. ඉතින් ඒක නොලැබිච්චාම දැන් දත් බෙහෙත් ගන්න කිල්ලෙවලා සිග්නල් එකක් ඉල්ලන මිනිස්සයාට වෙන දත් බෙහෙතයක් හම්බෙච්චා ඌට කැමති නෑ. දතට ඒක ප්‍රශ්නෙකුත් නෑ. කොයි එකෙත් තියෙන එකම කිරිමැට්ට. බ්‍රෑන්ඩ් නේම් එක තියෙන්න eBay. නම කියලා ඉල්ලන්නේ කියලා නේ අපිට කියලා තියෙන්නේ. මොකද මේ අපේ ලාභයටද නම කියලා ඉල්ලන්නේ කියන්නේ. එහේ කම්පැනිට ලාභය තියෙන නිසා. ඒ වගේ මේ ආනාපානෙ ඉල්ලනවා, පිම්බීම හැකිලිම ඉල්ලනවා. එහෙම සංසාරේ බන්ධනයක් නැහැ. ඒ නිසා බුදුජානනාති කියන ඉඳගෙන පළක බඳ වාඩි වෙලා ආභෝග කරන්න. හුස්ම වැටෙනවා නම් සතෝ වාස සති සතෝ පස්ස සති. පිම්බීම හැකිලිම වැටෙනවා නම් හරි. ඊට පස්සේ විනාඩි 40ක් ඉන්න පුළුවන් කියලා කියන්නේ උත්කෘෂ්ඨව යනවා වැඩි. ඒක තද වෙනවා, හැල් වෙනවා. ඒවා ටික ලස්සනට දැකලා. ඊට පස්සේ මේ ඇවිස්සීමක් එනවා. ආනපානෙ පිම්බි මැකෙන නොපෙනී යනවා. බලාන හිටියානම් අර විනාඩි 40 ඇතුළත ආන පිම්බි දැන්න පිම්බීම හැකිලිම මොන මොන විපරිණාම වලට යනවද කියලා වෙලාවක් එයි මම මේ මේ භාවනා කරන කෙනෙකු ඔළුවට උනා දාන්න හදනව නෙවෙයි වෙලාවක් එයි පිම්බීම සහ හැකිලිම දෙකම එක වගේ පේන වෙලාවක් එනවා ඉස්සල පිම්බීම කියන කෙනේ තදවීමක් හැකිලිම කියන්නේ හැල්ලු වීමක් නේ. භාවනා විනාඩි 30 40 යනකොට මේ පිම්බීම සහ හැකිලිම දෙකම සම මට්ටමට ක්‍රියාකාරකමක් වෙන්න පටන් ගන්නවා. කම්පන චංචලයක් වෙන්න පටන්. එතකොට අපේ හිත කියනවා දැන් පිම්බීම ඇකිලිම නැහැ කියලා. පිම්බීම ඇකිලිම තියෙන්නේ දෙක වෙන්ව දකින්න තාක්කල් විතරයි. දැන් බතුයි වතුරයි නැහැ කැඳ තියෙනවා. ඉතින් අපි කියනවා අයියෝ බත් ටික සවුත් වෙලා වහල් ටික ඉවරයි. හාල් දැන් කැඳ වෙලා තියෙන්නේ. ඒතර වතුරයි හාලුයි නෙමෙයි තියෙන කැඳ වෙලා. අන්න මේක දක්නාසුලෝ ගියා නම් තේරෙනවා මේකට හිත කැළඹෙනවා. එනිසා මේක අපේක්ෂා කරලා යන්න. විනාඩි 40ක් යනකොට පිම්බීම හැකිරීමන මොකද වෙලා තියෙන්නේ? මොන වගේ වෙනස්කම් වෙනවද? ඒක සැරේ වෙන්නේ නැහැ. ඒක ටික ටික ටික ටික ටික වෙනස් වෙනවා. අන්නේ ටික ටික වෙනස් ඒක දක්වන්න අසුළු යන්නේ. එතකොට අර දෙකේ තියෙන පරිච්ඡේද කරන්න පුළුවන් වෙන්කර දැන ගැනීම හැකියාව බොඳ වෙනකොට හිතේ මත් වෙන ගතියක් එහෙම නැත්නම් හිතේ ඇවිස්සෙන ගතියක් එනවා. ඒ මොකද අනපේක්ෂිත දෙයක් වෙච්ච නිසා. ඒ වෙනුවට අපේක්ෂාවෙන් යන්න. මේ හොඳටම හොඳයි. දැන් කලබලයක් තියෙන්නේ අරමුණ පේන්නේ මම දැන් කලබලයක් තියෙන බව දන්නවනේ අරමුණ පේන්නේ නැති බව දන්නවා සතිය තියෙනවනේ දිගට කරගෙන යනවා ආයෙ බිම්බි මැකිලින් පේන්න පටන් ගන්නවා ආයෙ ටික වෙලා ගායන පේන්න පටන් ගන්නවා ආයෙ පේන්න පටන් ගන්නවා ආයෙ නොපේන්න පටන් ගන්නවා ඊට පස්සේ මේ චක්‍රය ළඟ ළඟ ළඟ ළඟ කරකෙන්න පටන් ගන්නවා. ඉතින් මේක වෙලා තියෙනවා පළවෙනි චක්‍රය නිසිනින්ද වෙන්න දීලා නැහැ. හැබැයි ආසන්නයට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ආධුනික ගතියක් නෙමෙයි මෙතන තියෙන්නේ. හොඳ ඉදිරියට ඉදිරියට ලකුණු වගේ පේනවා. ඒ නිසා ඕකම යන්න අරින්න ආනාපානිය අපේක්ෂා කරන කියන සරචනයේ ආරම්භය තියාගන්න එපා. එන දේත් එක්ක ඉදිරියට යන්න. ගරු ස්වාමින්වහන්සේ මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංස ආනාපාන සති භාවනාවෙන්ද ලැබෙන බව ඔබ වහන්සේ දේශනාවලදී කියයි. මේ ගැන විස්තර දැන ගැනීමට බැලිය යුතු දේශනා මොනවාද? බුද්ධ ජයන්ති පොතේ පිටු අංකය කියන්නේ නම් මැනවි. ආනාපාන සතිය වඩන අතරතුර වෙනත් භාවනාවක් වරහන් ඇතුලේ දස සංඥා ආදී වැඩි යුතු බව ස්වාමින් වහන්සේ කියයි. මේ ගැන පැහැදිලි කර දෙන්න. තුන්වෙනි කොටස తాවකාලික පැවිද්දක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර නැත. වර්තමානයේ සිදු කෙරෙන ඒ පැවිද්ද ගැන ස්වාමින් වහන්සේගේ අදහස කුමක්ද? ගරු ස්වාමින් වහන්සේට සියලු සැනසෙල්ල උදා වේවා. මේව සාමාන්‍යයෙන් අපි මේ මේ වගේ වැඩ පිළිවෙලදී අහන ප්‍රශ්නත් නෙවෙයි උත්තර දෙන ප්‍රශ්නත් නෙවෙයි. අපි ප්‍රශ්න ආපු නිසා විසිකරන එකත් හොඳ නැහැ. ඒ නිසා තියෙනවා මිත්තානි සංස සූත්‍රයේ 11 ආකාරයේ පෙන්නලා බුදුන්සේ ආනි ආභාවන 14ක් විතර එතන කතා කරනවා කායානුපස්සනාවෙත් ඔය ආනිසංශෙම තියෙනවා. සුඛං සුපති සුඛං පරිබුද්ධති න පාපකං සුපිනම් පස්සති. ඉතින් අපිට ඉස්සල්ලාම ලයිස්තු කියන එක විතරයි මතක අංගුත්තර නිකාය ඒකක නිපාතේ කියවලා බලන්න. ඊට පස්සේ භානාපාන සතිය වඩනකොට දස සංඥා වඩන්න කියලා නෙවෙයි කියන්නේ. නিত্য සංඥාව තියන්න එපා කියලා. නিত্য සංඥාදීව භාවන වැඩෙන්නේ නැහැ. අනිච්ච සංඥා අනත්ත් සංඥා එනේන විදියට මේ දැඩි මත ධාරී වෙන්න එපා. ආනපානේ පටන් ගන්න ඉඳලා ඉවර වෙනකම් එක විදියට තියෙන්න ඕන කියලා හිතන්න එපා. ආනපානේ ඉඳලා පිම්බි වැගේට මාරු වෙන්න බෑ කියලා හිතන්නත් එපා. ඒ අනිච්ච සංඥාවෙන් යන්නේ. ඒකෙන් කියන්නේ මේ දස සංඥා වඩන්න කියන එක නෙවෙයි. දැඩි මත ධාරී වෙන්න එපා. ඉතින් తాවකාලික පැවිදි පිළිබඳව අපි මේ මෙතන එහෙම සාකච්ඡා කරන්න වෙලාවක් නෙවෙයි. ඒ නිසා මේ කියන මේ මේ ලියන කෙනාට මම කියනවා අර මූලික කමඨහන් උපදේශ ටික අරගෙන කරුණාකරලා කමඨහන් වාර්තාවක් ලියන්න. මේ දහම් පාසලේ අහන ප්‍රශ්නයි ධර්ම සාකච්ඡා රේඩියෝ එකේ අහන ප්‍රශ්නයි නෙවෙයි මෙතන කරන්නේ. අපි සීමිත වැඩ පිළිවෙලක පටුපාරක යන්නේ. ඒ අහපු නිසා උත්තර දෙනා මිසක් මම කියනවා මේ ප්‍රශ්න නාහ අතාරින්න ඕනේ ප්‍රශ්න කියලා. අවසරයි පින්වත් ස්වාමින්වහන්සේ සිත තමා තුළ පිහිටුවා වාසය කරන විට එය තමන්ට මෙත් වැඩීමක් බවට පත්වන්නේ කෙසේද? අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔය හිත පිට ගියාම ඒක හරි වෙහෙසයි. ගොඩ දාපු මාළුවෙක් වගේ. හිත පිට ගිය හැම වෙලාවකම හිත තියෙන්නේ ගොඩ දාපු මාළුවෙක්වයි ගැහි ගැහි. ඒක තමයි මේ සාමාන්‍ය තියෙන අසහනයට දෙන හොඳම නිදර්ශනය. ආතතිය. හිත ඇතුළට ඉන්න වෙලාවේ මාතානියක් නැහැ. එහෙම ආතතියක් නැහැ. ඒකට මෛත්‍රී කියනවා මෛත්‍රී ගැන කරුණා කියනවා කරුණා කියන මුදිතා කියනවා මුදිතා කියන උපේක්ෂා කියන උපේක්ෂා කියන. ඔය වචනේ දැම්ම ප්‍රශ්න නැහැ. ඉතින් දකින්ද අත් දකින්ද හිත ඇතුළට අරගෙන බෑ. හිත ඇතුළට යන ටික වේලාවක් ඉන්න ඕන. ඉන්නකොට විතරයි ටිකක් වෙලා සිද්ධ වෙනකොට විතරයි මේකේ තියෙන ආනිසංශ තේරෙන්නේ. එහෙම නැත්නම් උකට දාපු මාළියෝක වගේ දෙකට කපලා දාපු අණුවෙක් වගේ මේක නලිය නලිය නලිය ළමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා සමාහිත හිත විතර Tamanට හිත සෝදෙන වෙන එකක් බුදුහාමුදුරුවෝ පෙළලා නැහැ. අසමාහිත හිත විතර Tamanට Tamanට වද දෙන හොරෙක් හොරෙකුට කරදර කරන්න ආසේ හතුරෙක් හතුරෙකුට කරදර කරන්න ආසේ අසමාහිත හිත Tamanට වද දෙනවා. ඒ නිසා ඇතුලේ තියාගන්න ඉන්නේ කොහොඳයි. කරුණා මෛත්‍රියම නිසා නෙවෙයි. ඒකට උනම් කරුණා කියන්න පුළුවන්, මුචා කියන්න පුළුවන්, උපේක්ෂා කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස මම පර්යංකයේදී වාඩි වී හොඳින් පර්යංකයට සිත පට්ටල් වූ පසු මූල කර්මස්ථානයේ ලෙස මුළු කයම සිත යොදමින් සිටිමි. එවිට සිත හොඳින් කයට සතිමත් වී ශබ්ද සිතිවිලි වලට වේදනාවලට නොගොස් කය තුලම සිත පවතී. තවදුරටත් සිටින විට ප්‍රීතිය පස්සද්දි ස්වභාවයක් දැනී එම ස්වභාවය දිගටම පවතී. මෙහිදී මම දැනෙනවා කියා සිහි කළද මට එලෙස දැනෙන දෙයක් නිවැරදිව හඳුනාගත නොහැකි. එම නිසා එලෙස සිට පරයන්කෙන් නැගිටිමි. ඉදිරියට යාමට අවවාදයක් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. නෑ, ඒ වගේ වෙලාවල මෙනෙහි කරන්න අවශ්‍ය නෑ. මෙනෙහි කරන්ඩ සැකයක් තියෙනවා නම් විතරක්. සැකයක් නැත්නම් ඔය යන්නේ යන්න ආන. ඉතින් අපේ හිත හිතේ හැටි ස්වභාවය මෙච්චරයි ක්‍රියාකාරකමක් තියෙන තාක්කල් ඇති උනන්දුවෙන් ඕජ තෙදෙන් බලනින්න ක්‍රියාකාරකම නැති වෙනකොට හිත බොහෝම මේ කම්මැලි වෙනවා ඒ පවක් කරන තාක්කල් අපි හිත බොහොම උනන්දුවෙන් අවදින් ඉන්නවා මේ ජීවිතේ මේ ගත කර ජීවිතේම දැනන පවෙන් ඈත් කරපු ගමන් හිත හේ බානවා කම්මැලි වෙනවා නීරස වෙනවා ඒකට විරතිය කියලා කියනවා විරාගය කියනවා කෙලස් කරනකොට ඇති වෙන මේ උද්දීපනයේට රාගය කියලා කියනවා ඉතින් මේකෙන් පේනවා පැහැදිලිවම බුදුහාමුදුරුවෝ විරාගය ඇති කළා දීලා තියෙන. ඉතින් ගන්න නැත්නම් මොකද කරන්නේ? දුන්නට පස්සේ කියනවා මට එපා වෙලා මම නැගිටලා යනවා. ඉතින් නැගිටලා ගියාට ප්‍රශ්නයක් නැහැ. තව දවස් 7ක් යන්නේ නැහැ විරාගය මතු කරලා දෙන්න. දවස් 7ක් යන්නේ නැහැ විරතිය මතුවෙන්න. ඉතින් විරතිය එනකොට අපි නැගිටලා යනවනම් නැවත කල්පනා කරන්න මොකටද පැවිදුනේ මොකටද භාවනාවට ආවේ මොකටද කමඨහනක් ගත්තේ කමඨහනේ ප්‍රතිඵල මෙච්චරම සාර්ථකයි අපි මෙතිකල් කරලා තියෙන. එතකොට නැගිටලා යනවා. ඒ මොකද රසවත් නැති නිසා. රසය කියන්නේ කාමේ නම් මේකෙත් කරණ තියෙන විරාගය එනකොට කාමෙන් අයිපැත්ත උත්තර පැහැදිලිවම එනකොට අපි රාගේ පැත්තට නැගිනවා. ඒකට අපි ඒකට කියනවා මේ කබලෙන් ලිපට වැටෙනවා කියලා. මේකට උත්තරයක් තියෙනවා. නැගිටලා ඉවර වෙලා හිත දිහා බලන්න. දැන් මම නැගිටින්නේ නැහැ කම්මැලි වෙලා පාය නැගිටලා. නැගිටලා පස්සේ මොකද වෙන්නේ? ආයසරයක් හිත උනන්දු වෙලා තියෙනවා මොකද ගැම්ම කැඩිලා. ඉතින් බුදුජානසේ දේශනා කරනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි ඉරියව් මාරු කරන නිසා. ඉරියව් මාරු කරන දිගට ගියා නම් ඔය විරාගයේ දිගේ දාව යන්න තිබ්බා. එහෙම නැත්නම් විරතියේ දිගේ යන්න තිබ්බා. දැන් වෙලා තියෙන්නේ රතිය ගෙනත් දාගෙන රාගය ගෙනත් දාගෙන ඊට පස්සේ උනත් බලන්න නැගිටලා ඉවරලා බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ කියලා අර කඩාගත්තට පස්සේ ඕන දෙයකට හිතලා ඇස්ති. ඒ නිසා අපි මාර පාක්ෂිකව යනවාද බුද්ධ පාක්ෂිකව යනවාද කියන එක මේ කෙනාට හොඳට පැහැදිලිව දකින්න පුළුවන්. ඒ නිසා මේ මතුවීම විරාගයේ වශයෙන්ුත් විරති වශයෙන්ුත් හඳුන්වා දීලා තියන්නේ හිතට ඒකල බලන්න හිත කොච්චර මේ ධර්මයට අකමැතිද කියලා. ඒකටද මම අනුග්‍රහ කරන්නේ කියලා යෝගාවචරයට බයලජ්ජා පිටව ගන්න පුළුවන්. ගෞරවණීය ස්වාමින් වහන්ස සක්මන් කරන විට ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකටව පේන්න ගන්නවා. සංසිඳීමකුත් දැනෙනවා. ඒ වගේම ආශ්වාස ප්‍රාශ්වාසයේ નિરાයාසයෙන්ම සිහිය පිහිටවනවා. සක්මනේදී මම කුමක් කළ යුතුද? දෙවෙනි කොටස ඉඳගෙන ඉන්න ඉරියව්වට සිත යොමු කළ විට ආශ්වාස ප්‍රාශ්වාස පේනවා. සංසිඳීමක්ද තියෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස මෙනෙහි කිරීමට ගියාම නාසයේ දැවිල්ලක් ඇති වෙනවා. ඒ සමගම සිත විසිරෙන්න ගන්නවා. මෙහිදී මම කුමක් කළ යුතුද? ඔය කියන්නේ අර දැවිල්ල එනවයි කියලා කියන්නේ හොඳටම හිත පිටලා තියෙන. එතකොට ශරීරයෙන් එන වෙනද නොදැනෙන පුංචි දේවල් පවා හොඳට ලොකු වෙලා ප්‍රනීත වෙලා පේනවා. ඒ පේනවයි කියලා කියන්නේ ඒ වෙලාවේ පිට තියෙන සද්ද ඇහෙන්නේ අපට. වෙන ශරීරික වේදනාවක් නැහැ. හිතවිලි නැහැ. අර පේන එක උද්දීපන වෙනවා. ඒ උද්දීපනයේ වීම සතිය තියෙන බවට සතිය වැඩෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක්ද? සතිය කඩන්න අප එකක්ද කියලා හොඳට බලන්න. නිසා සතිමත් වෙන්න වෙන්න උන්ටට රත්විචි රබාණක් වගේ තට්ටු කරපු ගමන් හ්ම් ගන්න පටන් ගන්නවා. ඒක සතිය දිනුවා. අන්නේ පදම ආවට පස්සේ දිගටම ඒ ඒ එකලස ප්‍රනීත භාවය දිගට පවත්තන්න අනුග්‍රහය දැනගන්න ඕන. සක්මනේදී ඉඳගෙන නෙවෙයි කියලා දැනගන්න ඒක ලහන කොහොමද ඉඳගෙන නෙවෙන බව දන්නේ. එතකොට හිත කියයි. ඉඳගෙන ඉනකොට මට අහවල් ස්පර්ශය දැනෙන දැන් මේකයි. අන්නේ දැනෙන ස්පර්ශය දිගේ අනේකයි තියෙන්නේ. ඒ ඒකටත් සාමාන්‍ය උත්තරයක් විදිහට කියන්න පුළුවන්. අර මම කලින් කියපු වීඩියෝ පැටිය බලන්න. එතකොට ඒකේ පෙන්නනවා සක්මන් කරනකොට අපේ අවධානය යොමු වෙච්ච තැන. පඩියංකේදී අවධානය යොමු තැන ඒක සමානලට සීයලවීමක්, සීකඳවීමක් වෙන්න නිසා ඒක ටිකක් උදව් වෙයි කියලා මම හිතනවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී හැරෙන තැනදී හැරෙනවා යනුවෙන් මෙනෙහි කළ යුතුයද දෙක ඇඳේ උඩු අතට වැතිරී සිටින විටදී පිම්බීම හැකිලිම මෙනෙහි කළ හැකිද තුන පිම්බීම හැකිලිම මෙනෙහි කිරීමේදී බැලිය යුතු විස්තර වරන් ඇතුලේ ලක්ෂණ මොනවාද? තේරුවන් සරණයි. ඔය විස්තර බලන් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පිම්බි මැගෙන හිත ගත්ත මට්ටම ගන්න පුළුවන්කම දැක්කට පස්සේ තමයි විස්තර බලන්න පුළුවන්. ඒක සාමාන්‍ය විශ්ස් කියන්න පුළුවන් කේන්දරේ හදා ගන්න පුළුවන්න්නේ ළමයා හම්බුනාට පස්සේ. අපි ළමයා හම්බෙන්න ඉතලා ගෑල්ලමෙක් හම්බුනොත් කේන්දරේ මොකද්ද? පිළිවෙලමෙක් හම්බුනොත් කේන්දරේ මොකද්ද? 5යි 31කට හම්බුනොත් කේන්දරේ මොකද්ද? 31කට හම්බුනොත් කේන්දරේ මොකද්ද කියලා හොයන්නේ නැහැ. ළමයා හම්බ වෙලා රෙද්ද උසල බලනවා. රෙද්දක් නැහැ නේ වෙලාවේ. එකක් කොල්ලෙක් මෙන්න වෙලා අන්න කේන්දරේ ලියන්න පුළුවන්. හම්බෙන්නේ නැති ළමෙන්ට කේන්දර ලියන්න අමාරුයි. ඒ නිසා මේ Taman පිම්බීමකෙදිම ඉඳගෙන ඉන්නකොට හරි උඩුබැල්ලේ පාඩලිනට දැනෙනවද කොහොමද ඒක සහතික කරන්න කිව්වට පස්සේ අන්න ඒක දිගේ අපිට පුළුවන් දෙවෙනි තුන්වෙනි පියවර හදන්න. ඉස්සෙල්ලාම හරියට මොකද? සක්මන් භාවනාවේදී හැරෙන තැනදී හැරෙනවා යනුවෙන් මෙනෙහි කළ යුතුයද? මුගක් වෙලාවට ආධුනිකයට අවශ්‍ය වෙනවා. නමුත් Tamanට සතිය කඩා ගන්න නැතුව හැරෙන්න පුළුවන් නම් මෙනෙහිනේ කරුවාට කමන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය මා ආනාපාන සති භාවනා කරගෙන යනකොට මාගේ සිත බොහොම සැහැල්ලු විය. ඒ සමග බුදුරුවක් දිස්විය. මෙය කුමක් නිසා සිදු වුනේද? තෙරුවන් සරණයි. හිත කැඩීම නිසා, සතිය කැඩීම නිසා. බුදුහාමරෝ දැක්කත් දේවදත්ත දැක්කත් රත්තරන් දැක්කත් කක්ක දැක්කත් කක්කා. තමන් ගියේ පාරේ යන්න. ඔය පාරයිනේ ලස්සන ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා. බලබලා ගියොත් ඇක්සිඩන්ට් වෙනවා. පාර බලාගෙන යන්න. අවසරයි ස්වාමීන් වහන්ස සක්මනේදී දකුණ වම යනුවෙන් මෙනෙහි කරන අතර රළු බවක් සියුම් බවක් ප්‍රකට වූ විට දකුණ වම වෙනුවට රළු බව යනුවෙන් මෙනෙහි කරනවාද සාමාන්‍යයෙන් කියනවා මේ ධාතු ලක්ෂණ කවදාවත් මෙනෙහි කරන්න මෙනෙහි කරන්නේ සම්මුති දේවල් විතරයි වම දකුණ පිම්බෙනවා කියනවා ආස්වාද ප්‍රසවාස විතරයි ඒක ඇතුලේ තියෙන කම්පන චංචල ඔක්කොම ධාතු මනසකට අනේ ඒවා මෙනෙහි කරන්න යනවා මොකද ඒ තරම් සීඝ්‍රයෙන් එනවා ඒවා ඒක මෙනෙහි කරන්න ගියොත් අර මතුවෙන වේගයට බාධා වෙනවා පූතිමුත් ගෞරවනීය ස්වාමින් වහන්සේ පූතිමුත්ත බේසජ්‍ය භාවිතා කරන වේලාව සහ ආකාරය කෙසේද? ඒක පිළිබඳව මම ලිය පොතක් තියෙනවා මම ඒ කෙනාට ලැබෙන්න සලස්සන්නම්. ටිකක් වෙලා යනවා වැඩේට. ඒ කියන්නේ ඒක කියවලා බලන්න කියවලා බලනකොට තේරෙයි ආරම්භයේදී විතරයි ඔක්කොටම ওই වෙලාවල් කලාවල් ඔක්කොම ඕන කරලා තියෙන්නේ. දවසේ පිට වෙන එකම මුත්‍රා බින්දුවක්වත් අහක දාන්න එපා. කිසිම ලෙඩක් එන්නේ ඒක දැනගන්න ඕන නම් අර ඉන්දියාවේ හිටපු මොරාජි දේසායි කියන අගමැතිතුමාගේ චරිත කියවලා බලන්න කොකාකෝලා බොන්න එපා මොරාජි කෝලා බොන්නයි කියලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නය ආහාර වළඳන වේලාවේදී හා සිව්පසය පරිභෝග කරන අවස්ථාවලදී මහාසී භාවනා ක්‍රමය තුල දක්වා ඇත්තේ ආරම්භයේ පටන් සෑම ක්‍රියාවලියක්ව මෙනෙහි කිරීම පිළිබඳවයි. පිණ්ඩපාතේ වැළඳි වැළඳීමේදී වඩා සුදුසු වන්නේ නේව දවාය නමදාය නමණ්ඩනා යනුවෙන් ප්‍රථමයෙන් ප්‍රත්‍යවේක්ෂා කොට අනතුරුව සෑම ක්‍රියාවලියක්ම මෙනෙහි කිරීමද ආරම්භයේ පටන් සෑම ක්‍රියාවලියක්ම මෙනෙහි කිරීමද එහෙමත් නොමැතිනම් මෙනෙහි කිරීම නවතා නේව දවායන මදා යනුවෙන් ප්‍රත්‍යවේක්ෂා කරමින් වළඳා අනතුරුව ඒ අවස්ථාවේ සිට සෑම ක්‍රියාවලියක්ම අත නොහැර මෙනෙහි කිරීමද පහදා දෙනු මැනවි. වෙන් කළා හදන්න හදන ක්‍රම පිළිසිතු ඉදිරිපත් වෙලා නැහැ. මේක මහසිසඩු සාංශිකේ පොතේ ලියලා තියෙනවා. වෙනෙහි කරන දාහනේ වන්දනකොට ඒක පිළිබඳව මේකේ ගඳ මොකද්ද රස මොකද්ද පහත මොකද්ද ආදි වශයෙන් බලන්නේ නැත්නම් ප්‍රතිවේක්ෂා වාක්‍ය කියන්නේ කියලා. තමන්ට දැනෙනවා නම් මේ දාහනේ වන්දනවා මේ තමයි සැර මේ තමයි බර මේ තමයි රස ආදි වශයෙන් ප්‍රතිවේක්ෂා වාක්‍ය අවශ්‍ය නැහැ. ඒ දෙයට හොඳට හිතියෝ දාන කරන්නයි කියලා. ඉතින් ඒක අර භාවනාවකින් තොරව දාහනේ වන්දන නිසා හුඟ දෙනෙක් කරලා කරනකොට ප්‍රතිවීක්ෂා කරන නැත්නම් ඉවර කරලා පහුවෙන්ද උදේ වෙන්න ඉඳලා අතීත ප්‍රතිවීක්ෂා කරලා ෂේප් වෙන්න හදනවා. ඒකට මහසිසඩෝ hina වෙනවා. මේක ඉස්සර කාලේ තිබුණේ වන්දන වෙලාවේ 100න් වන්දනවා මිස වන්දනපේක වාක්‍ය කියවන එක නෙවෙයි. ඊට ඩුඟක් වෙනස් අත්දකින්න එක. ඊට පස්සේ අතීත වාක්‍ය කියලා කියන්නේ මම අර වාම්මේ ඉන්න වෙලාවේදී මේ හිටියා මේ කොච්චි ජාතික මහත්තයෙක් ඒ මහත්තයා මේ පාම් එකේ ඉන්න නායක මරලා මේ වලලන ගමන් කිරිවක් කරලා මොනද මේ පොල් කිරිද කොහොද වැක්කරුවා. ඒක කියනවා අනේ නයිහාමි සමා වෙන්නේ කියලා. වැඩේ ඔක්කොම ඉවර කරලා නයිහාමිගෙන් සමා ගන්නවා. ඒ වගේ ප්‍රතිවීක්ෂා කරනකොට මතක නැතුව පහුවෙන්ද උදී අතීත ප්‍රතිවීක්ෂා කරලා ෂේප් වෙන්න හදන. නොකර ඉන්නවට වැඩිය කොහොඳයි. ඊගාවට හොඳයි කරනකොට පරිසංකාය වෙනසෝ පිණ්ඩපාතම් පරිසේවාව. ඊටත් වැඩිය හොඳයි කරන එක හොඳට අත්දකින්න. ඉතින් මේ තුන මිසක්ක වෙන ක්‍රම තුනක් නැහැ. ඔය තුන තමයි ඒකේ වඩා හොඳ එක කරන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මනේදී ඔසවනවා තබනවා යනුවෙන් මෙනෙහි කෙලෙමි. දකුණ තබන විට ඔසවනවා හා තබනවා ලෙසත් වම් පාදයේ තබන විට ඔසවනවා තබනවා ලෙසත් මෙනෙහි කෙලෙමි. එෙහිදී වම් පාදයේ තරමක් ඍජු සහ බරට පොළවේ ගැටෙන ලෙසක් හැඟේ. දකුණු පාදයේ සැහැල්ලු ලෙස පොළවේ ගැටෙන ගැටෙනු නිරීක්ෂණය විය. තවදුරටත් සක්මන් කරන විට දකුණු පාදයේ යම් බකලක් ඇතිසයක් නිරීක්ෂණය විය. සක්මන ආරම්භයේදී සිත පිට යන ස්වභාවයක් තිබුණත් විනාඩි 20ක් පමණ ගතවන විට එම ස්වභාවය ටිකෙන් ටික අවම වන බවක් පෙනේ. සිත ඔසවනවා, තබනවා යන අරමුණේ පිහිටන විට සක්මනද තරමක් වේගවත් වූ බවක් හැඟේ. එසේම විනාඩි 45ක් පමණ වන විට දෙපා පැද්දෙන ගතියක් නැතහොත් ලුහු ලුහු ලුහුවන ගතියක් නැතහොත් වම හැඟෙන්නේ සැහැල්ලු ස්වභාවයක් නැතහොත් මට හැඟෙන්නේ සැහැල්ලු ස්වභාවයක් නිරීක්ෂණය කළෙමි. ඒ සමගම සීනුව නාද කරනු දුරින් ශ්‍රවණය විය. පර්යංක භාවනාව. ඉඳගෙන මා දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් භාවනා කරන්නට විය. මොහොතින් ආස්වාසය සහ ප්‍රස්වාසය දැනෙන්නට විය. දියාරු ස්වභාවයකින් ආශ්වාසය සහ ප්‍රශ්වාසය වාර 6ක් 7ක් නිරීක්ෂණය විය. සතිමත් වූ යෙමි. නමුත් ආශ්වාසයක් නොවිය. යලිත් මා දැන් මෙතන යන්න සිතට ගතිමි. වෙනත් අරමුණකට සිත ගිය බවක්ද කිව නොහේ. වරින් වර බෙලෙක් හඬක් සහ තවත් කුමක් හෝ ශබ්දයක් ළඟින් සහ දුරින් ඇසුනි. ඒ හැර වෙන කිසිදු ශබ්දයක් සහ අරමුණක් මෙනෙහි කළ බවක් සිතට නොනැගේ. විනාඩි 45ක් පමණ ගතවන විට සිතට අතීත හෝ වෙනත් සිදුවීමක් දැర్శණය විය. එෙහිදී මා කුමක් හෝ කියූ අතර එය සිහිනයක් වැනිය. නමුත් මා එය සැබවින් ප්‍රකාශ කළා යන හැඟීම සමග ලැජ්ජාවක් ඇතිවිය. අසතිමත් වීම පිළිබ අසතිමත් වීම පිළිබඳව භාවනාවෙන් ඉදිරියට යෑමට අරමුණක් අවශ්‍යමද දැනගනු කැමැත්තෙමි. මම හිතන්නේ මේ ඉස්සලා කීවතාවම් ප්‍රකාශ කරා අරමුණක් ඇතුව පටන් ගන්න සතිය අරමුණක් නැතුව තමයි භාවනාවේ දියුණුව යනකොට වෙන්නේ නිසා අරමුණක් අවශ්‍යම නැහැ. මම පටන් ගන්නකොට අරමුණක් තියෙනවා. නමුත් මේ පටන් ගන්න අරමුණ විපරිණාම වෙන බව, ගොරෝසුව තිබිලා නැති වෙන තත්ත්වයට යාම සිදි වෙන බව ලෑස්ති වෙලා යන්නේක තමයි කමඨාන් සුද්ධ කිරීම කරන්නේ. ඒක නිසා ඒ පණන් ගන්නකොට ගොරෝසුට ඝන බහලව රූපීක ආකාරයෙන් පෙනවිරනකොට මොකක්වත්ම නිතත්තර යන ඒ සතිය තියෙනවා. අන්නේ ඒ රචනය තමයි ඔය ලියවෙන්නේ. අනිත් දවසේ අන්නේ විදිහේ ඒක දිගටම අතනයට බලාගෙන ඉන්නවා කියන අදහසින් යන්නේ. එතකොට ඇජිතනින් පටන් අරගෙන නැත්තන්ට යamak සිදු වෙනවා කියලා තමයි කෙටියෙන් සාරාංශ කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය අසුබ වඩලා තියෙනවා. මෙය මුලින් කටපාඩම් කරගෙන පසුව සිතින් මෙනෙහි කරනවා. මුලදී එනවා මුලදී යම්කිසි වචනයක් තියෙනවා මට ඒක පැහැදිලි නෑ එනවා ඒ අතර මේ මානසිකාරය අපි පවත්වද්දී මුලින් යම් ආයාසයක් ගන්න වෙනවා. පසුව ඒ අරමුණ තුලම සිත එකඟ වෙලා සිත සමාධිමත් වෙනවා. ඉඳගෙන ඉඳී ඉඳදී කය පිම්බෙන වගක් තේරෙනවා. මා දුටු අත්දැකීම අරමුණ තුල සිත හොඳට එකඟ වුණාම සිත එකපාරටම පෙරලීමක් සිද්ධ වෙනවා. ඒකත් සමග මුලින් සුළු ආයාසයක් ආයාසයෙන් සිදුවනු දේ සැහැල්ලුවෙන් එම මානසිකාරයම සිදු වෙනවා. මනසට ලොකු සැහැල්ලුවක් සැපයක් දැනෙනවා. එය ධානයක් හැටියටයි මා තේරුම් ගත්තේ. ස්වාමින් වහන්සේ නමක් උපදෙස් දුන්නා දුන්නු හැටි. එය නිතර පුරුදු කරන විට තව තව සැහැල්ලුව ප්‍රීතිය ඇති වෙනවා. මුලින් ලොකු වෙලාවක් ගත වුණත් පසුව එයට ඊතා ඉක්මනින් ගිය හැකියි. එය ධානයක්ද? විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා නැවත නැවත එය කරන්න කරන්න ප්‍රකට වෙනවා. එක භාවනාවකින් ඒකට යන මග හැදුනොත් ඊට පස්සේ අනික් භාවනාවකිනුත් ඒකට යන්න පහසුයි. ධානයත් සමාධියත් එකමද දෙකක්ද? දේශනාවෙත් සඳහන් වෙනවා බුදු ගුණ වේවා දහම් ගුණ වේවා සංඝ ගුණ වේවා සිහි කරනවා නම් රාග පරියුට්ඨිතං චිත්තං නහෝති ආදි වශයෙන් සිත අරමුණු තුලට හොඳට එකඟ වෙනවා ප්‍රමුදිත බව ඇති වෙනවා ප්‍රීතිය ඇති වෙනවා සිත කය සැහැල්ලු වෙනවා සිත සමාධිමත් වෙනවා යම් පැහැදිලි කිරීමක් කර දෙන මෙන් කරුණාවෙන් මතක් කර සිටිමි මූල කර්මත්තාන්ට අහුම්කම් දෙන්න. මේ ලියන දේවල් කරපුවාද හිතුනේවද ඇහූ දේවද හොයන්න බෑ. ඒක නැති කරන්න අපි සමස්තයට දීලා තියෙන මූල කර්මත්තානයක්. ඒකට ඔක්කොම කර්මත්තාන ගැන සමාලෝචන අපිට අවශ්‍ය වෙන්නේ අවශ්‍ය කරන මේ 100ක් එක යන්නත් බෑ. ඒ නිසා අද තුන්වෙනි දවසේ නිසා මම ඉල්ලා හිටිනවා. මම සැක තියෙන කෙනෙක් කියනවා නැවතත් මූල කර්මත්තාන්ට අවුකම් දෙන්න. නැත්තම් ඒ වීඩියෝ එක බලන්න. බලලා අපි මං කියන්නේ ඔක්කොම එකක් කරන්න ඕනේ කියලා. එහෙම කියන්න මට අයිතියක් නැහැ. නමුත් මේ ඔක්කොම ගැන කතා කරන්න පටන් අරගත්තොත් අරකෝත් මේ වෙනවා මේක පුත් වෙනවා. ඒකල අපි මේ මේ බුද්ධ ධර්ම පිළිබඳ සම්මන්ත්‍රණ පාත්‍ර වෙනවා. ඒක නෙමෙයි මෙතන කරන්නේ. කරන්නේ මොකද්ද? එහෙම කරන්නේ නැත්නම් මූල කර්මස්ථානේ දෙන එක අරගන්න. ඊට මොකද වෙන්නේ කියනවනම් අපිට ඒකට සපේලා උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විශාල මාතෘකාවට අපි දැන් බුදුජානනාංශය කරපු වැඩේ කරන්න හදනවා ඒක බෑ. ඒ නිසා මූල කර්මස්ථානට අවුම්කම් දීලා උත්සාහයක් කරලා බලන්න ඒක කරන්න පුළුවන් නම් කියන්න. බැරි නම් බෑ කියන්න. එතකොට අපිට පුළුවන් ඉතුරුව ගැන කතා කරන්න. ප්‍රශ්න අවසానයි ස්වාමීන් වහන්සේ. ඒකට ස්තුතියි. මොකද අන්තිම වෙනකොට කතා ප්‍රශ්න අහනවරුන්ට වතුර ටිකක් දෙන්න ඉතුර මට. අයි පැයකමාරක් කතා කරනවා කියවම ලීසි නෑ. මං කියන ඒ නිසා නිදාසෙ තෝරන්න ප්‍රශ්න ටික. තෝරලා ඉවරලා අපිට අර මේ මූල කර්මත්තාන්ට අදාළව දැනගෙන නගන ප්‍රශ්න ටික නගමු. නැත්තම් අනික් කටට කියන්නේ මූල කර්මත්තාන්ට හිත දීලා ඒක කරලා බලන්න නැත්නම් එක එක තැන් වලට මේ සාකච්ඡාව යොමු කරවන්න හදන්න එපා. මගේ වෙන්නේ නැහැ ඒක කවදාකවත්. කාටවත් බෑ. බොරුවට දඟලන්න එපා. ඒ නිසා දීලා තියෙන කර්මස්ථානය කරලා බලලා ඒ අනුව යනවනම් අපි යක්. එහෙම බැරි නම් බැරි කාරණාව කියන්නේ එතකොට අපිට පුළුවන් ඒකේ නාට විතරක් උපදේශයක් දෙන්න. අද කොහොම හරි වැඩේ ඉවර කරගත්තා. තෙරුවන් සරණයි. අපිට තියෙනවා විනාඩි 30ක විතර කාලයක් සක්මන් කරන්න. අපි තුනට එකතු වෙනවා. පරියංක භාවනාවකට සීල දිනා වහන්සේලාටම උපාසක මාතුන තෙරුවන් සරණයි